වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදිම් ආයෙත් අපි ධාතු කතාව ආරම්භ කරන්න තමයි සූදානම එනිසා සියලු දෙවිදේවතාවුන් වහන්සේලාටත් නැවත ධාතු කතාව ඇහෙන බව අපි සංඥා කරමු සානු භගවත් වූ අරහත් වූ ත්‍රයිලෝක්‍ය තිලක වූ කේතුමාලා භ්‍යාම ප්‍රභා මණ්ඩල සහිත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූ කල්ප සියදහස් ගණනකින් දුර්ලභ පාතුභාවය ඇති මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ පිරිනිවන් පාවදාල සේක් ස්වර්ණ දෙන තුළ වැඩ සිටියා වූ ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලා අටරජ දරුවන් අතටපත් වූයේ අංගාරය තුම්භ ලෙසත්ගෙන දසතූපයන් එකල දඹදිව වූයේද ධාතු නිදන් වූයේද පාරිභෝගික වස්තු විසිර ගියසේක්ද උතුම් මහා ධාතු නිදානයක් වූ සේක්මය ඒ මහා ධාතු නිදානය පුදුම සහගත වූයේය ස්වාමීනි මේ අපේ පොතේ ගුරුනාංශ කියනවා මහා ධාතු නිධානයක් පිළිබඳව අනුකම්පාවෙන් අපට ඒ පිළිබඳව පැහැදිලි කර දෙනසේක්වා ස්වාමීනි. ඔව්. ඊළඟට මේ ධාතු කතාවේ විශේෂ විස්තරයක් තියෙන තැනක් තමයි මේ මහා ධාතු නිධානය. ඒක pāli ගාථාවල තියෙනවා මේ එක තැනක තියෙනවා මහා ධාතු නිදානන්තං අබ්භූතං ලෝම හංසනං මේ මහා ධාතු නිදානේ අද්භූතයි කියනවා ලොමු දහ ගැනීම ඇති කෙරවනවා කියනවා එතකොට ඒ ධාතු නිදානෙට යන්න කලින් දැන් තූප 10ක් හදපු කතාව අපි කතා කළානේ. ඔන්න දඹදිව පළවෙනි චෛත්‍ය 10. පින්වතුනි ඒ අතර මහා කස්සප මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා පෝත නගරේ පෝත නගරේ කුමාරවරු ස්වාමීනි අපිටත් වඳින්න දෙයක් ඕන. ඔන්න මේක රහස් කතාවක්. ඒ කියන්නේ මේක කට්ටිය දන්නේ නැති කතාවක්. එතකොට කියනවා අපිටත් මොනවාරි වඳින්න ඕන. එතකොට ද්‍රෝණටක් ධාතුන් වහන්සේලාත් වඩම්මලා. ඊට පස්සේ තුම්බ මේ දාන මේ ධාතු බෙදපු ද්‍රෝණෙත් වඩම්මලා. අඟුරුත් වඩම්මලා. දැන් මොකද ඉතුරු? රන් දෙන ඉතුරුයි. රන් දෙන ඉතුරුයි. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ 이르දීෙන් සර්වඥ ධාතුන් වහන්සේලා කීප නමක් වඩම්මලා රන් දෙනේ තැම්පත් කරලා රන් දෙන දෙනවා පෝත නුවර කුමාරවරුන්ට. එතකොට පෝත නුවර කුමාරවරු ඕන්න 11 වෙනි චෛත්‍ය හදනවා රන් දෙන තැම්පත් කරලා. ඉස්සර සංඝයා වැඳලා තිනවා මේ වැඳපු ගාතාව තියෙනවා. මහා කස්සප තේරෙන්න ගහෙත්වා බේම දෝණයන් ශරීර ධාතු ඒහිතා නගරම් පෝත නාමකං දින්න රාජ කුමාරස්ස තස්සේවන් ධාතු මුත්තමං නිදායතූපං කාර්යත්වා පූජේසි කුසලත්තිකෝ තංච වන්දේ මහාතූපං ධාතු යෝතාව සත්තුනෝ මහා කස්සපතේර වරේන චිර පූජිතා ඒ චෛත්‍ය මහා කස්සපයන් වහන්සේත් වන්දනා කළා කියනවා ඔය සැඟ වෙච්ච දෙයක් ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්ක පුදුම කතාවක් තියෙනවා දැන් අජාසත් රජුරෝ ධාතුන් වහන්සේලා වඩම්මගෙන පෙරහැරේ වඩිනවා ඊට පස්සේ ඒ ධාතුන දැන් ඔහොම මේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන දැන් මාස 7යි. තවම මඟදේට ඇවිල්ලා නැහැ. තවම පාරේ ඉන්නේ. ඕක ඇතුලේ ඉන්නවනේ ඔය කොතනත් ඉන්නවනේ මේ නහයට අහන්න නැති අය. අර මුං ඇට ආස්සේ තැම්බෙන්නේ නැති මුං ඇට තියෙනවා වගේ. අර පිරිස අතරම ඉන්නවා මේ මොන විකාරයක්ද? දැන් මාස 7යි අපිට වැඩ නැද්ද? මේ බුදුරජාන් වහන්සේ කියලා ධාතුන් වහන්සේලා වගේක් ඉතුරු වෙලා අපිට තියෙන කරදරේ. මහා කස්සප මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. ඒ පිරිසේ හිත අපහදවා ගත්ත 86000ක් ඉඳලා තියෙනවා. එතකොට මේ පිරිසේ කී දෙනෙක් ඉන්න ඇතිද අනිත් පිරිස? ඒ 86 දහම പ്രേත ලෝකේ. තුරු මහා කස්සප මහ රහතන් වහන්සේ කල්පනා කළා හරි වැඩක් දැන් වෙන්නේ කියලා දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ මැදිහත් වෙන්නත් බෑ. මහා කස්සප මහ රහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයාට කිව්වා. සක් දෙවිඳුනේ මෙහෙම එකක් වෙනවා දැන් 86 දක් ඊතා පහදවගෙන ඉන්නවා പ്രേත ලෝකෙට හිත සකස් වෙලා ඉතින් විසඳන්නත් විදියක් නැහැ මේ රජතුමා ශ්‍රද්ධාවන්තයි මේ මේ ධාතු නිදාන ඉක්මනට මේ ධාතුන් වහන්සේලා මග දෙයට ගෙනියන ක්‍රමයක් කියන්න කිව්වා. අනේ ස්වාමීනි අපි කොහොමද දැන් ඕක කියන්නේ? මේ පෘථුවියේ පෘතජන ශ්‍රද්ධාවන්ත අය අතරින් මේ මේ අජාසත් රජුරෝ තරම් කෙනෙක් නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ. හැබැයි මං උපක්‍රමයක් කරන්නම් කිව්වා. ඒ තමයි මං බයබිරාන්ත දේවල් එලවලා ඒ කියන්නේ පමුණුවලා පොඩි වෙනසක් කරන්නම් කියලා. සක්‍රයා දැන් ධාතු නිදානේ අරන් ගිහලා රාත්‍රියට නවතිනවනේ. නවතින තැන්වලදී මිනිස්සු බය කළා. ඒතර සමහර ගෙවල් වල පිරිසුදුම ධාතුන් වහන්සේලාත් ඉඳිද්දී ගෙදෙට කරදර වෙනවා. ඒත් ධාතුන් වහන්සේත් පිරිසුදුයි. දැන් පිරිසුදුම ධාතුන් වහන්සේ නමක් නැත්තම් ඉතින් දෝෂ එන්න පුළුවන්. පිරිසිදුම විස්තරයක් දන්නම ධාතුන් වහන්සේ නමක් ගෙදර ඉඳලා කරදර වෙනවා නම් ගෙදෙට ඒකෙන් අදහස් වෙන්නේ ගෙදරින් ධාතුන් වහන්සේ වඩම්මන්න ඕන වෙන තැනකට. කියන්නේ දෙවිවරු එහෙම කැමති නෑ ඒකට. ඔන්න උදාහරණයක්. ඉතින් බය වෙනකොට දැන් කට්ටිය ඇවිල්ලා රජතුමාට කියනවා. රජතුමා එවුවා මහා කස්සප මහ රහතන් අනේ කොහොමද? ඊට පස්සේ රජතුමනි හරි වැඩි දෙවිවරු කිපිලා. ධාතුන් වහන්සේලා ඉක්මනට වඩම්මන්න ඕන. මේ අවට අමනුෂ්‍ය කිපිලා දෝෂ වෙනවා. ඒ නිසා ඉක්මනට අපි ධාතුන් වහන්සේලා වඩම්මමු කිව්වා. ඊට පස්සේ එහෙනම් හොඳයි ස්වාමීනි කියලා ඒත් දවස් හතක් ගිහිල්ලා තියෙනවා. එතන ඉඳලත් රජගහනුවරට වඩම්මන්න. කිසිම විදිහකින් ධාතුන් වහන්සේලාගේ උපහාර පූජාවට හානි කරගෙන නැහැ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. දැන් කවුද තනි උනේ? බුදුරජාණන් වහන්සේගේ දෙපට සිවුර ගත්තා. තනිපට සිවුර ගත්තා. රන් සලුවකින් බුද්ධ දෙහි හේතුවනේ. පාත්‍රය ගත්තා. පපුවට තුරුල් කරගත්තා. ආයෙත් වේළුවනාරාමයට වඩිනවා. වේළුවනාරාමයට වඩිනකොට මිනිස්සු පාර දෙපැත්තේ ඉන්නවා. කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ තනියෙන් ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්කමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සු අහනවා ආනන්දයන් වහන්සේ කෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර පපුවට තුරුල් කරගෙන වඩිනවා. අහෝ අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාලා කියලා මිනිස්සු පාරේ අඬලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට වැඩිය පාර දෙපැත්තේ වැළපීම් තිබ්බ කියනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වැළපීම් මැද චීවර ධාතුන් වහන්සේ තුරුල් කරගෙන වැඩමලා මේ සෝතාපන්න කෙනෙක්. පින්වතුනි මේ තියෙන්නේ අර අපේ තියෙන මේ හිතේ තියෙන ආදරේ සෙනෙහස බැඳීම වගේ කන් නෙවෙයි මේ. මේ බුද්ධ ගෞරවය. අපිට හිතෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔච්චර බොළඳයිද කියලා. ඒ අපේ හිත බොළඳ නිසා. අපි බලන විදිහට නේ පේන්නේ. අපි දම්පාට කණ්ණාඩියක් දාගෙන බලනකොට අපිට පේන්නේ මිනිස්සු අපි අනිත් අයට බලන ඔයා මොකද දම්පාට කියලා. කණ්ණාඩි අපේ තියෙන්නේ. ඒ තමයි බුද්ධ ගෞරවය. ආනන්ද ස්වාමීන් වහන්සේ ජේතවනා මේ වේළුවනාරාමයට වැඩම කරලා ගන්ධ කුටියේ අතුපතු ගෑව ඉස්සල්ලාම. අතුගාන චීවර ධාතුන් වහන්සේ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන තැන්පත් කරලා මේන පැංගේනවා පූජා කරන්න. පැම් පූජා කරනවා. කුටිය අතුපතු ගානවා. රෑ රාත්‍රී කාලේ කලින් වාගෙම හුළු අත්තක් කරන් නවවතාවක් කුටිය වටේ ප්‍රදක්ෂිනා කරනවා. ආයෙත් පහුවදා උදේ දැහැටි අරන් එනවා. පුදුමයි. බුදුරජාණන් වහන්සේට වගේම උපස්ථාන කරනවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට අසුංගන්ට අසුංගන්න පාවිච්චි කරපු පච්චත්තරණේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිවුර මහපෝ ඉදිකට නූල තියෙනවා. ඒවට මොකද උනේ? විස්තරේ තියෙනවා මේන්න. විස්තරේ තියෙනවා පච්චත්තරණම් මකුටපුරේ බුදුරජාණන් වහන්සේ සැතපෙනකොට අතුරුපු චීවරයක් මකුටපුරේ තියෙනවා. ඊට පස්සේ බන්දු නාමේ තිචීවරං මේ බන්දුමති නගරේ තුන් සිවුරම තිබ්බා. මధుරාපුරේ පත්තෝ පාත්‍රේ මధుරාපුරේ තිබ්බේ. කුරු නගරේ නිශීදන. නිශීදන කියන්නේ භාවනා කරන්න ඉඳ ගන්නට බිම අතුරන ඇතිරිල්ල ඒක තිබ්බේ කුරු නගරේ කුරු ජනපදේ. දැන් මම හිතේ දිල්ලියේ. පාටලිපුත්‍ර නගරේ කරකංකාය බන්ධන පාටලිපුත්‍රයේ තිබිලා තියෙනවා ඩබරාවයි කාය බන්ධනය. ඩබරාව කියන්නේ පැම්පෙරණ එක. කාය මේ ඉනපටිය වාගේ පාටලිපුත්‍රේ. ජල සාටිකාව තිබිලා තියෙනවා කොහෙද? පංචාල නුවර. පංචාලයේ උදක සාටිකා. ඊළඟට චම්ම කණ්ඩංච කෝසලේ කොසොල් නුවර පත්කඩයන් ඒ වගේම පත්කඩේ කොසොල් නුවර. මිතිලාපුරේ පත්ත දහරණී පරිස්සාචන පාත්‍රා දහරකය එකන පාත්තරයේ තිබ්බට පස්සේ ඒ පාත්තරේ බිම හෙල්ලෙන් නැතිවෙන්න තියෙන බිම හෙල්ලෙන් නැතිවෙන්න තියෙන රවුම තිබිලා තියෙන්නේ කොහෙද? මිතිලා නුවර. ධාරණේ පරිස්සාචන ඉදිකටු ගුලාව ඉදිපත් නුවර. පෙරහංකඩ මියුළු නුවර තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉදිපත් නුවර වහන් සංගල තියෙනවා. කුංචිකාව හා පාත්‍ර තවිකේ උසීර කියන බමුණු ගමේ තිබ්බා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිතර පාවිච්චි කරපේව නෙවෙයි. සමහට බුදුරජාණන් වන්සේ වඩිනකොට ඇතුරල තින ඇතිරිල්ලා. ඒක බුදුරජාණන් වන්සේ වැඩ ඉන්නවා. එතකට ඒක ධාතුවක්. ඒව තැන්පත් කල්ලා තියෙනවා. මෙව පාරිභෝගික ධාතු. ජිනේන පරිබුත්තේතේ පරික්කාචේව ධාතුයෝ පූජිතා නරදේහි සදාවන්දා විමුද්දන. ජිනේන්ද්‍රයන් වහන්සේ විසින් පරිභෝග කරන ලද පිරිකර ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන් වන්දනා කරනවා මමද සැමදා මුදුනත් තබා වන්දනා කරමින් ඉස්සර මිනිසු වැඳලා තිනවා ඒවා සිහි කළා. එතකොට මේ අද ධාතුන් වහන්සේලා ගැන කියන කතාව ධාතුන් වහන්සේලා ගැන කියන කතාව අද අපිට අලුත් එකන්නේ. ඉස්සර මිනිසු ගාථා හද හදා වන්දනා කරලා තියෙනවා. හරිම බුදුමයි. ඉස්සර මිනිස්සු ගාථා හද හදා වන්දනා කරලා තියෙනවා. අද කාලේ දන්නේවත් නෑ අපි. දැන් අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ ධර්ම වැඩපිළිවෙලක් තියෙන නිසා සෑයවල් ගැන, බෝධිවල් ගැන, පින් කරන හැටි, බණ භාවනාව ගැන, සසරේ තියෙන දුක ගැන හැම හැම එක එක්කෙනාට එක එක විදිහට මේ ධර්මය ඇහෙනවනේ. එතකොට ඒ ඔක්කොම වෙන්නේ මේ ළඟකදී ඉඳලා. ඉස්සර මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි. ඉතින් කොහොම හරි ධාතු නිධානය පිංගතුනි මාස හතක් නෙවෙයි අජාසත් රජුරන්ගේ ධාතු නිධානය මේ විස්තර තියෙනවා අවුරුදු 7යි මාස 7ක්. අවුරුදු 7යි මාස 7ක් ධාතුන් වහන්සේලා වඩම්මලා තියෙනවා. ඉතින් සද්ධාව නැති අයට අර වගේ සිතෙන එක බැලු බැල්මට සාධාරණයි. සද්ධාව නැති අයට. ඊට පස්සේ ධාතු නිදන් කරන්න ඕන කියලා කතාවක් ඇති වෙන්නේ මෙහෙම. දැන් ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා චෛත්‍ය 8ක තැන්පත් වෙලා තියෙනවනේ. මහා කස්සප මහ රහතන් වහන්සේ දිවසින් බැලුවා. බලනකොට පෙනුණා මේ ධාතු මේ ශෑයවල් කඩා වැටෙන දවසක් එනවා. එතකොට මේ චෛත්‍ය වලට ආරක්ෂාවක් නැහැ. ආරක්ෂාවක් නැති වෙනකොට ධාතුන් වහන්සේලාට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ධාතුන් වහන්සේලා එකතු කරලා එක තැනක නිදන් කරන්න ඕන කියලා හිතුවා. හිතලා මහා කස්සප මහ රහතන් වහන්සේ අජාසත් රජුරන්ට කිව්වා රජතුමනි ධාතු නිදානයක් කරවමු අපි ඔක්කොම ධාතු එකතු කරලා රජ්ජුරුව කිව්වා ස්වාමීනි මොකද්ද මේ කියන්නේ ධාතුන් වහන්සේලා ගණ්ඩ ගිහිලා යුද්ධයක් ඇති වුණා නම් දැන් දුන්නේව ආපහු එකහු කරනකොට මොනව වෙයිද? ඊට පස්සේ කිව්වා නෑ නෑ රජතුමනි ඔබතුමා ධාතු නිදාණයට කටයුතු සලස්වන්න ධාතුන් වහන්සේලා ගේන එක මං කරන්නම් කිව්වා. කියලා ඒ අජාසත් මේ රජුරවන්ට මේ මේ ධාතු නිධානයේද දැන් අපි ධාතු නිධානය කරන හැටි බලමු. කිව්ව රජතුමනේ හැබැයි හොර රහස කරන්න ඕන. කවුරුවත් මේ ධාතු නිධානය ගැන දැනගන්න ඕනේ නැහැ. මන් ධාතුන් වහන්සේලා එකතු කරන්නම් කියලා මේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ හැම සෑයකටම ඉරිදියෙන් ගිහිලා ධාතුන් වහන්සේලා ගන්නවා. ගන්නේ චුට්ටක් ඉතුරු කළා. හැම සෑයකින්ම ගත්තා. රාමගාමයට යනකොට රාමගාමේ චෛත්‍ය වටේ පෙන ගොබවල් පේනවා නයින්ගේ. මහකසව මරතන දිවසින් බැලුවා. දිවසින් බලනකොට පේනවා මේ සෑයි ධාතු කරඬුවේ තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා කොහෙටද? ලංකා දරණිතලේ තුන් ලෝකෙටම මහා ස්තූපේ දෙනවා. ස්වර්ණමාලී රුවන්වැලි සෑය වෙනුවෙන් බැලුව අනතුරක් නෑ නෑ නයින්ගේ ළඟට ගියා කියන්නේ අනතුරක් නෑ. ඒ නිසා මහා කස්සප මහරහතන් වහන්සේ රාමගාමී ධාතුන් වහන්සේලා හැර ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තමන්ගේ යටතට පත් කරගෙන ධාතුන් වහන්සේලා නිදන් කරන්න දැන් සූදානම් වෙනවා. ඒ ධාතුන් වහන්සේලා නිදන් කරපු විදිහ තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඒ ධාතුන් වහන්සේලා නිදන් කරනකොට ඒ නිදන් කරපු කරඬු වල විස්තර ඒක මෙහෙම රජ්ජුරෝ කැලේ මැද සම්පූර්ණ සමතලා භූමියක් හදාගුවා. රජ්ජුරෝ ප්‍රකාශයක් කළා මට 80 මහ ශ්‍රාවකයන්ගේ චෛත්‍ය හදන්න ඕන ඒකට මං සූදානම් වෙනවා කියලා 80 මහ ශ්‍රාවකයන් වෙනුවෙන් චෛත්‍ය 80ක් හදනවා පස් ගන්න එක තැනකින් ඒතර රජුරන්ගේ ඉලක්කයේ 80 මහ ශ්‍රාවකයන්ගේ චෛත්‍යයද අතර බිමහරණ එකද? ඒතර බිමහරණ එක ගැන කවුරුත් කතා කරන්නේ චෛත්‍ය හදන එක ගැන කතා කරනවා. ඒ විදිහට හාරලා හාරලා හාරලා පොළොව යට රියන් 80ක් විතර හාරලා තියෙනවා. හාරලා තමයි ධාතු නිදානය කරවන්නේ. අපි ඒක නිදානය ගැන දැනගමුනේ. ස්වාමීනි මේ අපේ ගුරුන් වහන්සේ ළඟත් හරි විස්තරයක් තියෙනවා. ගුරුන් වහන්සේ කියාවි අපිට මේ කොච්චර කරුණු ප්‍රමාණයක්ද කියලා මේ ධාතුන් වහන්සේලගේ අසිරිමත් විස්තරේ. සකල දඹදිව රාජදරුවන් අතුරින් තෙදවත් වූ බලවත් වූ අජාත සත්‍රූ නම් නරේන්ද්‍රයාණන් මහාධාතු නිධානය කරවන්නේ අසූරියන ගැමුරුව කුටීරය සකසා ලෝහ තහඩුවක් අතුරා ඒ මත රිදී නානා මාණික්‍යයන් අතුරා සඳුන් අගිල් සුළු විසුරුවා ඒ මත සඳුන් කරඩුවක ධාතුන් වහන්සේලා තැම්පත් කරවූයේය ඒ කරඩුව තවත් සඳුන් කරඩු සතකින් වසා ඒ කරඩුවට රත් සඳුන් තූපාටකින් වැසුවේය ඒ තූප රතුපාට සඳුන් කරඩු අටකින්ද ඒ කරඩු රතුපාට සඳුන් තූපාටකින්ද වැසුවේය ඒ තූප ඇද්දත් කරඩු අටකින්ද ඒ කරඩු ඇද්දත් තූපාටකින්ද වැසුවේය ඒ තූප මැණික් කරඬු අටකින්ද ඒ කරඬු මැණික් තූප අටකින්ද වැසුවේය ඒ තූප ස්වර්ණමය කරඬු අටකින්ද ඒ කරඬු ස්වර්ණමය තූප අටකින්ද වසා ඒ තූප රිදී කරඬු අටකින්ද ඒ රිදී කරඬු රිදී තූප අටකින්ද වැසුවේය ඒ තූප නැවත මැණික් කරඬු අටකද ඒ කරඩු නැවත මැනික් තූප අටකින්ද වැසුවේය. ඒ තූප පත්මරාග කරඩු අටකද ඒ කරඩු පත්මරාග තූප අටකද ඒ තූප වෛරෝඩි කරඩු අටකද ඒ කරඩු වෛරෝඩි තූපාටකද තැන්පත් කරවා ඒ තූප පලිගු කරඩු අටකද ඒ කරඩු පලිගු චෛත්‍යයක් තුළද තැන්පත් වූයේමය සුදනෙන අවසන් පලිගු තූපය තුපාරාම සෑය තරම්ම වූයේමය ඒ මත්තේ ස්වර්ණ ගෘහයක්ද ඒ මත්තේ රිදී ගෘහයක්ද ඒ මත්තේ තඹලෝහ ගෘහයක්ද වූයේමය ඉන් අනතුරුව ප්‍රථනමය වැලි අතුරුවා ජලයේ හා ගොඩබිමේ සෑදෙන මල් දහස් ගණනක් විසුරුවා පන්සියයක් ජාතක කතාබන්ද අසූ මහා ශ්‍රාවකයන්ද සුද්ධෝදන මහාරජුය මහාමායා දේවියය සහජාත සප්තවස්තුූන් යන සියල්ල ප්‍රණින් කර වූයේමය පන්සීයක් බැගින් රන්රිදිී පුන් කලස්ද පන්සියයක් රන් දදද පන්සියයක් ස්වර්ණ ප්‍රදීපද පන්සියයක් රජත ප්‍රදීපද තබවා ප්‍රදීප සුවඳ තෙලින් පුරවා දුහුල් පහන්තිර තැබුයේමය අපගේ ස්වාමී වූ මහා කස්සප තෙරුන් වහන්සේ මේ මල්මාලාවන් නොමැලවේවා යැයි සුවඳ නොනැසේවා යැයි පහන් නොනිමේවා යැයි අධිෂ්ඨාන කොට පහන් දල්වා අනාගතයේ පියදාසනම් රජු අශෝක නමින් අභිෂේක ලබනුයේ මේ ධාතුන් වහන්සේලා ලබාගන්නා බවත් රන් පතකලියා තබවා ධාතු ගැබෙහි දොර වසා යතුර මුදුවෙහි තබා එහිම විශාල මැණිකක් තබා නික්මුණු සේක්මය දෙව්ලොවට අධිපති සක් දෙව් රජ මේ උතුම් නිධානය දකින්නේ විශ්කම් දෙව්පුතු ලවා වාල සංඝාට යන්ත්‍රයක් කරවන්නේය ඒ කෙසේදයත් සියලු ධාතු ගර්භය එක්ගෘහයකින් වැසෙන්නේ පලිඟු වර්ණ අඩු එලියට විහිදෙන්නේ වාතයක බඳුවේගයෙන් හාත් පත කැරකෙන්නේ කැරකෙන යන්ත්‍රයේම යතුර වූයේය මේ සියල්ල වසා අජාත සත්‍රු නරේන්ද්‍රයා පොළව වසා සමකොට පස්දමා ඒ මත්තේ පාෂාන තූපයක් කර වූයේය මෙසේ ධාතු නිධානය නිම වෙන්නේ තෙරුන් වහන්සේද පිරිණුවන් පා රජුද මිය ගොස් මිනිස්සුද මිය ගියාහුය ධාතු නිධානය ගැන දන්නෝ කවුරුන්ද ඒ උතුම් ධාතු නිධානය හෙළිකරගන්නා අයුරු ඇසීමට කාලය එළඹියේය අද්භූතයි ස්වාමීනි මේ ධාතු නිධානෝත්සවය නම් මේ ධාතු නිධානය හරිම ආසිරිමත් මේක ධර්මාශෝක රජතුමාට මුණ ගැහුණේ නැද්ද ස්වාමීනි ඒ ධාතු උන්වහන්සේලා නිදන් කරපු විදිහ හොඳට සාවධානව අහගෙන හිටියොත් ඇත්තටම හිතෙනවා අద్භූතයි කියලා. දැන් ඒ දැන් මා පොතේ ගුරුන් වහන්සේ ඒක කියපු විස්තරේ මට දේශනාවේ මතකෙන් කියන්න බෑ. ඒ කියන්නේ ඒක මෙහෙම එකක් නිසා යටින්ම රන් රිදී මැණික් රන් රිදී ලෝහ අතුරලා ඒකේ නවරත්න සුවඳ සඳුන් කුඩු විහිරවල ඒකේ මැද තවත් රන් රිදී යහන් පනවල සඳුන් කරඬුවක ධාතුන් වහන්සේලා ද්‍රෝණ හතක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඊට පස්සේ ඒ කරඬුව තව කරඬු හතකින් සඳුන් කරඬු හතකින් වහනවා දැන් කරඬුව කියනකොට ඒක සාමාන්‍යයෙන් මේ අපි කියමු සිඹුවක වාගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ කරඬුවේ හැඩේ ඔය දැන් තියෙන කරඬු විදිහට නෙමෙයි ඉස්රාජ කාලේ කරඬු තිබිලා තියෙන්නේ. දැන් ওই සමහර තායිලන්තේ ධාතු කරඬු වෙන්නේ අර මංජුසා අන්න ඒ ක්‍රමයට තමයි තිබිලා තියෙන්නේ. බෝලෙට වගේ. ඊට පස්සේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා එහෙම තැම්පක් කරලා සඳුන් කරඬු අටක ඊට පස්සේ චෛත්‍ය අටකින් වහනවා. සඳුන් චෛත්‍ය අටකින්. ඊට පස්සේ ආය ඒ චෛත්‍ය අටම රත් මේ රත් සඳුන් කරඬු අටක් ඇතුළට දානවා. ඊට පස්සේ ඒ ටික ආයේ රත්සඳුන් චෛත්‍ය හතක දානවා. ওই විදිහට කරඬු 80ක් හදලා තියෙනවා. තූප 80ක් හදලා තියෙනවා. එතකොට අවසාන චෛත්‍ය කියන්නේ කීවෙනි චෛත්‍යද? ඈ 180ක්. එතකොට පළවෙනි චෛත්‍යය කැඩුවොත් තව චෛත්‍යයක් තියෙනවා. 180ක් චෛත්‍ය ඇතුලේ තමයි මේ පාළි ගාථාවක එක තිබ්බේ. අපිට ගණන් කරන්න බෑ තියෙන තියෙන විදිහට. මං ගණන් කළා 150 ගණන් කාවේ පාලි පොතේ තියෙනවා මේ 180ක් කරඬු 80යි චේති 80යි මේ 160ක 180න්නේ 160ක් තූප ඇතුලේ තමයි ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඒ ධාතුන් වහන්සේලා සියල්ලම දැන් මෙහෙම තැම්පක් කරනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ට මේ ගැන දැනිලා විස්කන් දෙව්පුතුට කිව්වා ධාතු නිධානයක් කරනවා මේක ආරක්ෂා කරන්න ඕන. මේ විස්කන් දෙව්පුතු ඇවිල්ලා මොකද කළේ? අර සියලුම කරඬු මේ ඇතුළට යන විදිහට මැව්වා යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයෙන් පලිඟු පැහැයෙන් දිලිසෙන කඩු තියෙන වටේටම ඒ යන්ත්‍රය කැරකෙනවා. කැරකෙන යන්ත්‍රේ නතර කරන්න තියෙන්නේ කැරකෙන යන්ත්‍රයේම තියෙන බොත්තමක්. ඒ බොත්තමේ බොත් තමයි නවතින්නේ. කැරකෙන යන්ත්‍රේ බොත්තම බන්නේ කවුද? පුළුවන්ද? අපි කලබල වෙලා බලන්නකො සර්ට් එකේ මේ සර්ට් එකේ බොත්තම ගලව ගන්න බෑ. ඊට පස්සේ ඒ කැරකෙන යන්ත්‍රයට කියනවා වාල සංඝාට යන්ත්‍රය. මොකක්ද ඒකට කියන්නේ? වාල සංඝාට යන්ත්‍රය. ඊට පස්සේ ඒක ගෘහයක්. තඹ ගෘහයක් අස්සට දාලා දැන් ඔය ඔක්කොම පොළොව යට. අර 180 වෙනි 160 වෙනි චෛත්‍ය කරඬුව තූපාරාමේ චෛත්‍ය තරම් උසයි කියලා. ධාතු කරඬු කොහොමද? ධාතු උපහාර පූජා. ඊට පස්සේ අද කාලේ මල් පූජාවක් කළොත් එක එක ඒවා කියනවා. කොහොමද ධාතුන් වහන්සේලාට සත්කාර කළා තියෙන හැටි? ඊට පස්සේ මොකද වුනේ? ඒ ටික ඔක්කොම ගෘහයකට දාලා ගෘහේ රන් රිදි මුතුමැණික් කොබ්බලා ඒ ටික ඔක්කොම මේ රත්තරම් පාට වැලි වලින් වහලා තියෙනවා. ඊට පස්සේ ආය සිවුම් වැලි වලින් වහලා ආය මුතු පාට වැලි වලින් වහලා එහෙම වහලා ඔන්න ඒක උඩ මැටි චෛත්‍යයක් හදනවා. මැටි චෛත්‍යයක් නිකන් හදලා තිබ්බා. දැන් රජ්ජුරුවොත් මැරුණා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඒ යුගයේ හිටපු අනිත් රහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. තේ මනුස්සා කාල කතා කලුරිය කළා. ධාතු නිධානය ගැන දන්නෝ කවරහුද. ධර්මාසෝක රජ්ජුරුවෝ ඔන්න බුද්ධ ශාසනයට පැහැදුනා. පැහැදිලා. නෑ ඊට පස්සේ අර මේ කැරකෙන යන්ත්‍රේට කලින් අවසාන කරඬුව ළඟ දොර වහලා මැණිකක් තියලා තිබ්බා මේ කවුද අජාසත් රජුරු අනාගතේ පහළ වෙන ධර්මාශෝක අශෝක රජුරු මේ ධාතු නිදානේ උගුල්ලලා චෛත්‍ය හදනවා. ඉතින් ඒ රජවරුන්ට ඉතින් චෛත්‍ය හදන්න උපකාර පිණිස කියලා මැණිකක් තිබ්බයි තරම්. මැණිකක් තියලා ඊට පස්සේ තමයි වාල සංඝාටයෙන් දැන් වැහුවේ. ඊට පස්සේ ධර්මාශෝක රජුරෝ මේ හැම බුද්ධ භූමියක්ම වන්දනා කර කර යනවා. හැම බුද්ධ භූමියක්ම වන්දනා කර කර යනකොට රජ්ජුරුවන්ට මේ ආසහිතුන අසු මේ බුද්ධ භූමි දකින්න. ඒ දැක දැක යනකොට කියනවා මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුනේ. මෙතන තමයි පිරිනුවම් පෑවේ. ඒතර රජ්ජුරුව මොකද කරන්නේ මේ තැන්වල? මොකද කරන්නේ? වන්දනා කරනවා කුළුණක් ගහනවා. අදටත් තියෙනවනේ. කුළුණක් හිටවනවා එතන. කුළුණක් හිටවනවා. ඊට පස්සේ 80 මහා සායකයන්ගේ වෙහෙර තියෙන තැන් දැක්කා. ඊට පස්සේ කිව්වා මේ කාගේද සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? ඊට පස්සේ කියනවා මෙහෙමයි ප්‍රඥාවෙන් අග්ගවේශ්වරයි සංඝයාට උපකාර කරනවා. කියලා කිව්වම අපේ කොච්චර එකක්ද මිනිසුන්ට කොච්චර යහපතක් කළාද කියලා කහවණු ලක්ෂයක් ගේන්න කිව්වා ගෝලයාට රාජපුරුෂයාට කහවණු ලක්ෂයක් ගෙනල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑය ගාව තියලා වැන්දා පිරිසට අණ කළා මේ ලක්ෂයෙන් මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඊළඟට මොගලම් මහරහතන් වහන්සේ කොහොම කෙනෙක්ද? එතන මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විස්තර කියනවා. 이르දි බලෙන් අග්‍රයි සංඝයාට උපකාර කරලා තිනවා මෙහෙමයි මෙහෙමයි කියලා. හරියට පැහැදිලා කහවණු ලක්ෂයක් සෑය ළඟ තියලා වැඳලා තිනවා මේකෙන් ප්‍රතිසංස්කරණය කරන්න. අඟුලිමාල මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ ඊට පස්සේ බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට ආවා. ඊට පස්සේ කොහොම කෙනෙක්ද? කිව්වා නිරෝගී හා කියලා කිව්වා. හැබැයි රජතුමනි අවුරුදු 80කට එක බණපදයක්වත් කියලා නැහැ. ආ කවුරුවත් මහාන කළා නැහැ. කවුරුවත් උපසම්පදා කළා නැහැ. ගමක දානයක් වළඳලා නැහැ. අවුරුදු 80ටම රජතුමා කිව්වා මේ හාමුදුරුවෝ රජතුමා ඒකට කැමති වුන්නේ මේ ස්වාමීන් වහන්සේ නම් තමන් රහත් වෙලා බව හැබෑව. නමුත් අනිත් අයට නම් යහපතක් කළා නෑ වගේ. කියලා කිව්ව ඉතින් මේ රාජපුරුෂයාට කිව්වා තුට්ටුවක් දීපන්. කියන්නේ ඒ කාලේ තිබ්බ මුදල් වලින් අඩුම අපි කියමු රුපියලක් වගේ වෙන්න ඇති. තුට්ටුවක් අපි තියමු මේ චෛත්‍යයට කියලා. ඊට චෛත්‍යයේ මෙහෙම තුට්ටුවක් තිබ්බා. තිබ්බ ගමන්ම චෛත්‍ය උඩින් ඒක කැරකිලා කැරකිලා ඇවිල්ලා කකුල් රාජ්ජුරුවන්ගේ කකුල් දෙක ළඟටම වැටුණා. රාජපුරුෂය ඔල්ලුවර සඳුන්න රජතුමනි බලන්න ඔබ වහන්සේගේ තුට්ටුවකටවත් ඒ රහතන් වහන්සේ කැමති නැහැ. රජ්ජුරුව සංඝයකට පත් වෙනවා. පත් වෙලා ආයේ කහවණු ලක්ෂයක් එතන තියලා වන්දනා කළා මේ සෑය හදන්න කියලා. ධර්මාශෝක රජුරන්ටත් පුදුම වැඩ වෙලා තියෙනවනේ. ඔහොම යනකොට තමයි මේ ආරංචි උනේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ රජුරුවන්ගෙන් රහතන් වහන්සේලාගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරද? සුවාසුදාසක් කියවා 84000ක්. රජුරුවන්ට ආසාවක් ඇති වුණා 84000ක් ධර්මස්කන්ධයට චෛත්‍ය 84000ක් හදන්න. ඊට පස්සේ රජුරෝ කිව්වා කොහොමද ධාතුන් වහන්සේලා හොයන්නේ දැන්? කිසිම කෙනෙක් දන්නේ ඇමති මණ්ඩලයෙන් ඇහුවා මිනිසුන්ගෙන් ඇහුවා දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් චෛත්‍ය මේ අටක් තියෙනවනේ කඩමු කිව්වා. කපිලවස්තුවේ චෛත්‍ය කැඩුවා. ධර්මාශෝක රජුරෝ. ඇතුළේ යනකොට ධාතු ගර්භයේ තියෙන චුට්ටක් ධාතුන් අතර තියෙනව නැහැ. ඊළඟ ධාතු ගර්භයේ කැඩුවා. රාමගාමීට යනකොට නයි පන්නනවා. ඒ නිසා ඒකට ගියේ නැහැ. දැන් රජ්ජුරවන්න ප්‍රශ්නයක් කෝ දැන් ධාතුන් වහන්සේලා. ඒත් ඊට පස්සේ දැන් මොකද කළේ? සංඝයා රැස් කෙරෙව්වා. ස්වාමීනි ධාතුන් වහන්සේලා කොහෙද වැඩෙන්නේ? ද්‍රෝණ හතක්. ඊට පස්සේ එතන හිටිය අවුරුදු 160ක් වයස රහතන් වහන්සේ නමක්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු කීයකට පස්සේද ධර්මාශෝක රජුරෝ බිහි වෙන්නේ? 200ද 300ද? ඔයාලා කාලේ හදාගන්න. එතකොට දැන් මේ අවුරුදු අජාසත් රජුරන්ගෙන් අවුරුදු 100 ගානක් පිටිපස්ස දැන් ඇවිල්ලා. කවුරුත් දන්නේ එතන හිටපු රහතන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා කිව්වා මගේ ගුරු ස්වාමීන් වහන්සේට ආයුෂ අවුරුදු 160යි. උන්වහන්සේ අවුරුදු 160ක් ආයුෂ තියෙන කාලේ මාව ගෙන්නගෙන ගියා මං අවුරුදු 7 සාමණේර නමක්. දැම් මට අවුරුදු එකසිය විස්සයි. අවුරුදු හතේ සාමනේර නම මාව ගෙන්න්නන කියලා කැලේ තැනක් පෙන්නල කිව සාමනේර නම මෙතෙන්ට වඳින්ඩ බොහෝ උපකාරයි කියලා. ති මට නම් මතකයි කැලේ යම් දැනකට වැන්ද අපි. හරින එකසිය හැටයි එලන් මේ ස්වාමිනාන්සයට මහ මේ ස්වාන්සයට එකසිය හැටයි ආයුස. එතකට එනවා ගානට තුන්සිය ගාන. ඊට පස්සේ මොකද උනේ රජතුමා තීරණය කළා මෙතනමයි කියලා. අන්න හැරුවා. හාරනකොට හාරනකොට ලෝහගේ හම්බුණා. වහලේ අයින් කළා. දැන් වහලේ අයින් කළ වටේ හාරගෙන යනකොට ඇතුලේ කැරකෙනවා. මොකද්ද? දැන් රජ්ජුරවන්න කරගන්න දෙයක් නැහැ. මන්තර දන්න අය ගෙන්නවා. මෙතුරුවා. බලි තොවිල් තිබ්බා. තේරුණා නේද? මොකුත් කරනවා කරනවා කිසිම දෙයකින් හරි සත්‍ය රජ්ජුරු අදිෂ්ඨාන කළා. ඒ රජ්ජුරන්ට ලොකු බලයක් තියෙනවනේ. බිම ඉඳලා ගව් හතරක් අහසට අහසේ යන ඕනම කෙනෙක් රජ්ජුරන්ට යටත් වෙන්න ඕන. ඕනම දෙවි කෙනෙක්ගෙන් වැඩ ගන්නවා. පොළොව ඇතුළේ ඉන්න නාගයන්ගෙන් වැඩ ගන්නවා. දවසක් මහා කාල නාගයා බුද්ධ රූපේ දැකලා තියෙනවා කියලා ආරංචියට රජ්ජුරුව කල්පනා කළා මට මේ බුද්ධ රූපේ දැකපු කෙනෙක්ගේ කතා කරන්න ඕන. කියලා රජතුමාගේ පේරැස් මුද්ද ගලවලා මට නම් කාල නාගරාජයත් එක්ක කතා කරන්න ඕන කියලා පොළොවට දැම්මා. පොළොව එහෙම ඈත් වෙලා මුද්ද ගියා ඇතුළට පොළොව ඇතුළට. ගිහිලා නාග ලෝකෙට වැටුණා. ඉතින් නාගරාජුර එකපාරම බැලුවා මේ ඉස්සරහට මුද්දක් වැටුණා. ධර්මාශෝක රජුර මාව කැඳවනවා කියලා රාජසභාවට ආවා. ඇවිල්ලා කිව්වා කොහොමද කියලා විස්තරය අහලා බුද්ධ රූපේ මවන්න කියලා. අනේ මට එහෙම මවන්න බෑ ඡායාවක් විතරක් මවන්න පුළුවන් කිව්වා. මැව්වා. පුදුම චිත්ත ප්‍රීතියටපත් වුණා. එහෙමයි ධර්මාශෝක රජු මේ බුද්ධ ශාසනය ස්ථාපර වුණේ ටික ටික. එහෙව් රජුරු අදිෂ්ඨාන කරනව ඇරෙන්නේ සක්‍ර දේවීන්ද්‍රය කිව්වා ආන විස්කම් දැන් ධාතු ගර්භය උගුල්ලන්න කාලේ හරියි. දැන් ওই සමහර චෛත්‍ය තියෙනවා. දැන් අද කාලේ මිනිස්සු චෛත්‍ය කඩනවනේ පැරණි. අපේ අර ත්‍රිකුණාමලේ පැත්තේ තියෙනවා කැලෑ ASCII චෛත්‍ය. සමහර ගල් ගුහා තියෙනවා ස්වාමීන් වහන්සේලා 500ට ඉන්න පුළුවන් ඒවා. ඊට පස්සේ චෛත්‍ය තියෙනවා එහෙම පස් වෙලා. ඉතින් හොරු ගිහිල්ලා කඩනවා. බොහෝ බොහෝ කියන්නේ 100%ක්ම කඩලා. හැබැයි මට නම් හිතෙන්නේ බොහෝ ධාතු නිදාන පොළොවේ ඇතුට යනවා. මිනිසුන්ට අහු වෙන්නේ බොහෝ ඒවා. ඊට පස්සේ මොකද වුණේ දැන් අර මේ විස්කම් දිව්‍ය පුත්‍රයා අවුරුදු 7ක ළමයෙක් විදිහට දුන්නයි ඊතලේ අරන් ආවතෙන්න. දුන්නයි ඊතලෙන් අරන් ඇවිල්ලා ඒ විස්කම් දිව්‍ය පුත්‍රයා කිව්ව රජතුමනි මට පුළුවන් ඕක නවත්තන්න. හා කරන්න කිව්වා. විස්කම් වැඩ කියන්නේ මොකක්ද? අර කැරකෙනේ අන්තරයට විද්දා ඊතලයේ ගිහිල්ලා බොත්තමේම වැදුනානේ. ඊට පස්සේ නැවතුණා. නැවතිච්ච ගමන් දොර ඇරියා. අරිනකොටම මැණිකක්. අනාගතේ දුප්පත් රජවරු මේ මැණිකරන් දාන උපහාර කරත්තා. තරහා ගියා. මං දුප්පතෙක්ද? විසිකකොලා මැණිකා ධාතු ගර්භය ඇරගෙන ඇරගෙන යනවා කරඩු 180ක් ඇතුලේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා. රජගෙදෙට වැඩැම්මුවා. 84000ක් වෙහෙර විහාර හැදෙව්වා. රජ්ජුරුවන්ට ආසයි 84000ම එක වෙලාවෙ විවෘත කරන්න. පුළුවන්ද? පුළුවන්? 84000 එක තැන හැදුවේ නෑනේ. ප්‍රදේශ 84000කනේ. ඒ ධර්මාශෝක රජුර කියන්නේ චක්‍රවර්තිනේ. චක්‍රවර්ති රජුර කියන්නේ මුළු දඹදිවටම එකම රජ කෙනා. ධර්මාශෝක රජුර තමයි මුළු දඹදිවටම එකම එක රජ කෙනෙක් වුණේ. ධර්මාශෝක රජුර කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. ඊට පස්සේ 84000ක් වෙහෙර විහාර හදලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රාතිහාරයක් පෑවා මහ විවට ප්‍රාතිහාරය. ඒ කියන්නේ රජ්ජුරුව එක වෙහෙරක දොර අරිනකොට අහසේ වෙහෙරවල් 84000ම පේනවා 84000ම දොරවල් ඇරෙනවා රජ්ජුරන් සතුටුයි 84000ක් වෙහෙර විහාර කළා පාත්‍රයක් ධාතුන් වහන්සේලා තමන් ළඟ තැන්පත් කරගෙන තිබ්බා ඉතින් ඒ ඊළඟ තමන්ගේ පුතා මහාන කළා මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුරෝ නොයෙන්ද අපිට අද ධර්මයේ නැහැ. ඇයි? ධර්මාශෝක රජුගේ තමයි අදහස රටවල් 9කට ධර්ම ප්‍රචාර කරමු. පැහැදිලිනේ? ධර්මාශෝක රජු පුදුම විදියට ධර්ම ප්‍රචාරයට කැමතියි. ත්‍රිපිටකයේ ගල්වල ලියලා තැන් තැන්වල තිබ්බා. සූත්‍ර කණුවල සටහන් කරලා තිබ්බා. පුතා රහතන් වහන්සේ, දුව රහතන් වහන්සේ අන්න වර්ධින තැනක් එනවා. මොකද්ද? තරහව. අවසාන මොහොතේ තරහ ගියා. පිඹුරෙක් වෙලා ඉපදුණා. දැන් 84000ක් විහෙර විහාර කරවපු දරුවෝ රහත් වෙච්ච තාත්තට එහෙම වුණා නම් තරහ නිසා මොකක්වත් නැති අපේ උන්දලාට යන කලදසාව මොකද්ද? ඇයි චූටි තරහක් නේ? ඊට පස්සේ ඒ තරහ දවස් 7ක් විපාක දෙනවා. 7 වෙනි දවසේ එතනින් චුත වෙලා ලංකාවේ ඉපදුනා. ලංකාවේ ඉපදිලා අරහත්ත්වයටපත් වුණා. රුවන්වැලි සෑයත් තූප් මේ ජේතවනාරාමයටත් යනකොට ඒ අතරතුර තියෙන ධර්මාශෝක රජුරුවන් රහත් වෙලා ධාතු නිදන් කරපු සෑය. හැබැයි ධර්මාශෝක රජුරු 84000ක් විහෙර විහාර කළාන්ට ධර්මාශෝක රජුරුවන්ගේ චෛත්‍ය අදටත් එහෙම පස්සෙලා ගිහිල්ලා. ඊට පස්සේ දැන් ඔන්න ද්‍රජ්ජුරෝ ධාතු නිදාන කළා පාත්‍රයක් ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ පාත්‍රයක් ධාතුන් වහන්සේලාට රජ්ජුරෝ ගෙදරදීන් වන්දනමාන කරනවා. ඒක තමයි පින්වත් මහත්මයා මේ ධර්මාශෝක රජ්ජුරුවන්ට තිබුණ වස්තුව තමන්ගේ ගෘහේ වන්දනා කරපු ධාතුන් වහන්සේලා. ඒ ටික. ස්වාමීනි මේ මේ අසිරිමත් රාත්‍රියේ සමහර අය නිදි වර්ජිතව මං හිතන්නේ නිින්ද යනවා නම් කෙනෙකුට කලාතුරකින් තමයි. නිින්ද යනවා නම් මේ වෙලාවේ නීවරණ වලටයි නිින්ද යන්නේ. මේ පින්බර රාත්‍රියේ ස්වාමිනිය ඔය ධර්මාශෝක රජතුමා ළඟ තිබුණු 13 වහන්සේලා පසු කාලීනව තූපාරාමයට වැඩම වූ බව ඒ වගේ මේ තූපාරාමයට මේ අකුධාතුන් වහන්සේ වැඩම වූ කතාවත් ඒතරම් අපි නම් දන්නේ නැහැ ස්වාමීනි අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඔව්. ඒ තූපාරාමය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ධර්ම ප්‍රචාරය කරන අතරතුර මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජුරන් කිව්වා රජතුමනි අපි දැන් ඉන්දියාවට වඩින්න ඕන දඹදිවට. ඇයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ස්වාමීනි ඔබ වහන්සේලාම නේද කිව්වේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා. රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු බව හැබෑව. නමුත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේලා දැකීම හා සමානයි. ධාතුන් වහන්සේලා වැඳීම බුදුරජාණන් වහන්සේට වැඳීම හා සමානයි. ඉතින් කිව්වා රාජතු ස්වාමිනී එහෙනම් අපි මෙහෙත් ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. එහෙනම් ඒක කතා කරගන්නකො සුමන සාමණේරත් එක්ක. ඔන්න සුමන සාමණේර යන් වහන්සේ මුණ ගැහිලා ධාතුන් වහන්සේලා ගැන කතා කරනවා. ඒ ධාතුන් වහන්සේලා ගැන කතා කරනකොට සුමන මහරතන් සුමන මහරතන් වහන්සේ කියන රජතුමනි එහෙනම් සෑයක් හදන්න විදිහේ පරිසරයක් හදන්න මං ධාතුන් වහන්සේලා ගේන්නම් කියලා දඹදිවට වැඩියා. දඹදිවට වැඩලා ධර්මාශෝක රජුරණ කිව්වා ධාතුන් වහන්සේලා ඕන. පින්වතුනි ධර්මාශෝක රජුරු තමන් වන්දනා කර කර හිටපු බුදුරජාණන් වහන්සේගේ භික්ෂා පාත්‍ර ධාතුන් වහන්සේ පුරවලා තිබ්බා. සර්වඥ ධාතුන් වහන්සේලාත් එක්කම සියල්ලම දෙනවනේ සුමන සාමණේරයන් වහන්සේට. එක නමක්වත් ළඟ ඉතුරු කරගන්න නැතුව. එක පුදුමයක්. මේ ඉතිහාසයේ පුරාවටම ලංකාවට උදව් කරපු එකම එක රජුරෝ කවුද? ලංක එහි තියෙන සාරෙම මෙහෙට දුන්නා. අපි අදටත් භුක්ති විඳින්නේ ධර්මාශෝක රජුරෝ දීපු දේවා. පුදුම දෙයක් තමන් ගව තිබ්බ සියලුම සේ සත දුන්නා. ඉතින් සුමන සාමණේර මහරහතන් වහන්සේ ඒ ධනතුන් වහන්සේ අරන් දිව්‍ය ලෝකෙට වඩිනවා. ඒතර සිළුමින සෑයේ දකුණු දලදා වහන්සේත් වැඩ ඉන්නවා දකුණු අකුදාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. සාමණේර මහරහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයට කිව්වා දේවේන්ද්‍රය ධාතුන් වහන්සේ අපිට දෙන්න අකුදාතුන් වහන්සේ. ඊට පස්සේ කිව්වා රමේ ස්වාමීනි අපි දෙන්නම් සක්‍ර දේවේන්ද්‍රයක් කිව්වා මට දළදා වහන්සේ තියෙන නිසා ඔබ වහන්සේට අකුධාතුන් වහන්සේ දෙන්නම් කියලා මැණික් කරඬු උස්සලා අකුධාතුන් වහන්සේ අරන් දුන්නා. ඉතින් අකුධාතුන් වහන්සේත් වඩම්මගෙන සුමන සාමණේරයන් වහන්සේ හිමිහින් තලයට වැඩියා. මිහින් තලයේ ගලක් මුදුනේ පාත්‍ර ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අකු ධාතුන් වහන්සේ රැගත් කරඬුව රජතුමාට බාර දුන්නා. ඉතින් රජතුමා මොකද කළේ? ඒ ධාතුන් වහන්සේලා ඇතෙක් පිට තියාගෙන වඩම්මන්න හදනකොට ওই තූපාරාමේ තියෙන තැන ඇතා යන්නේ එතන නැවතුණා. ධාතු කරඬුව බිමට බාන දෙන්නේ ඇතා. ඊට පස්සේ දැන් මොකද කළේ? රහතන් වහන්සේලාගෙන් අහනවා. එතකොට දැන් ওই තූපාරාමේ තියෙන තැන පින්වතුනි පස් ගොඩක් තිබ්බා. තනිකර කටු. ওই පැරණි ධාතුන් වහන්සේලා තියෙන චෛත්‍ය දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කටු වලින් වැහිලා තියෙන්නේ. ඒ සමහරට පැත්තෙම නැති වෙන්න පුළුවන් කටු. ඒ චෛත්‍ය තනිකර කටු ගස් වලින් වැහිලා. අපි දැකලා තියෙනවා. ඒ පැරණි පොත්වල තියෙනවා එහෙම වැහෙන්නේ මේ මිනිසුන්ට වැසිකිලි කැසිකිලි කරන්න යන්න බැරි විදිහට. ඒතර මිනිසුන්ගේ පරිභෝජනයට යන්නේ කටුගස් කියන්නේ ඒවා මේ සත්තුන්ට පරිභෝග කරන්නේ නැහැ. සත්තුන්ගේ වර්චස් වැටෙන්නේත් නැහැ. ඊට පස්සේ එතනම තියෙනවා කටු රැවණියක්. හේතුව කිම මීට කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනවල විශේෂයෙන් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑයක් හදලා තිබ්බව ඊතූපරාමේ තියෙන තැන. පින්වතුනි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අපි ඔය කතා කරන ධාතු විස්තරයක් නැහැ. ඇයි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000නේ දීර්ඝායුෂ්ක මේ ආයුෂ තියෙන මිනිසුන්ගේ කාලේ බුදු පහළ වෙන බුදුවරුන්ගේ ධාතු බිඳෙන්නේ නැහැ. මුළු බුද්ධ ශරීරයම එක ධාතුන් වහන්සේ නමයි. හරි බුදුමයි. මුළු බුද්ධ ශරීරයම එක ධාතුන් වහන්සේ නමයි. ඒතර කකුසඳ බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි කොණාගමන බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙත් එක ධාතුන් වහන්සේ නමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොච්චරද කොච්චරද ද්‍රෝණාටයි ඊට පස්සේ මොකද උනේ ඒ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුව තිබ්බේ දැන් තූපරාම තියෙන තැන ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව තිබ්බේ දැන් තූපාරාමයේ තියෙන තැන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතුන් වහන්සේ තිබ්බේ දැන් තූපාරාමයේ තියෙන තැන. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. පාත්‍රයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දේවානම් පිතිස රජ්ජුරුව යොදුනෙන් යොදුන චෛත්‍යයකට චෛත්‍යයක් පේන්ඩ චෛත්‍ය හදලා තින ධාතුන් වහන්සේලා දෙනම දෙනම ගානේ වගේ තැන්පත් කරලා. ඒකට කියනවා යෝජන තූප කියලා. ওই විදිහට මේ තූපාරාමේ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ විනය සංගායනා කළ සංඝයාත් එක්ක තූපාරාමේ මහ පොළොව හෙල්ලෙන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා 68 නමක් සමග තූපාරාමේ හදලා මේ මේ දර විනය සංගායනා කරනකොට මහ පොළොව සෙල වුණා. මේ ලංකා ධරණිතලේ ඓතිහාසික විදිහට හැදුන පළවෙනි සෑය තමයි තූපාරාමය. ඓතිහාසික කියන්නේ පුරා මේ වංශ කතා සහිතයි. රාජ වංශයකින් පැවතගෙන එනවා. එතකොට අද අපි ගිහිල්ලා වඳිනකොට තූපාරාමේ තූපාරාමේ තියෙන්නේ අකු ධාතුන් වහන්සේ සහ සරුවචන ධාතුන් වහන්සේලා පුංචි සෑයක් වුණාට තුන් ලෝ කම්පාන් කරවපු සෑයක්. ඒ උතුම් තූපාරාමේ අකුධාතන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු වැඩසටහන ආරම්භයේදීම වගේ ස්වාමීන් වහන්සේ හරි අපූර්ව විස්තරයක් කළා මේ මහියංගන සෑය පිළිබඳව ස්වාමීනි මේ හරි අප්‍රකටයි මිරිස වැටිය වගේ සෑයවල් වල මේ ධාතු තැන්පත් කළ ආකාරය පිළිබඳව දැනගන්නට කැමතියි ස්වාමීනි මයංගන සෑයේ නම් මෙහි සෑය අනුභව සම්පන්න බව මම කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බුද්ධ අනුභවයේ පතරූප තැන අදටත් තියෙනවා. අපිට මේ අනුභවය තේරෙන්නේ නැති අපි කලබලෙන්නේ. පත්තරේ ලිපිට දාලා තමයි 13 අසල වඳින්න යන්නේ. ඇයි මයංගනේ සෑමලුවට ගිහිල්ලා ඊළඟට යන්න ඕන කොහෙද? සොරබොර. සොරබොර යන්න කලබලෙට මල් මිටක් ගන්නවා, දුවගෙන යනවා, වඳිනවා දුවනවා. එහෙම නෙවෙයි පාඩුවේ ගිහිල්ලා පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා සෑය දිහා බලලා වටේ බුදුගුණ කියලා ප්‍රදක්ෂිනා කරලා මල් ටික තැම්පත් කරලා සෑය පේන තැනකට ගිහිල්ලා සෑය ගුණ හිතලා පිරිත් ටිකක් කියලා බුදුගුණ සිහි කරලා භාවනා කරලා දැන් භාවනා කියන්නේ අපි කිසිම භාවනාවක් දන්නේ නැහැ කියලා ওই විදිහට දාන්න කරණීයමිත සූත්‍රයක් හරි කියලා බුදු ගුණ ටිකක් සිහි කළා ඇස් දෙක පියාගෙන එහෙ ඉන්න බලන්න. පුදුම ආශිර්වාදයක්. පුදුම ආශිර්වාදයක්. හවස් කාලෙක වගේ ගියා නම් ඕන තරම් ඉඳගෙන ඉන්න පුළුවන්. එහෙමනේ සෑ වන්දනාවට යන්නේ. මේ කර නන් ලකුණු කරන්න වාගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. කලබලෙ වැඩි. දන්නෙත් නෑ මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට බොහෝ අය මයි අංගනේට එකතු වෙන්නේ පොසොන් එකටනේ. පුදුමයි. ඒ හරියට පොසොන් එකට විතරයි චෛත්‍ය තියෙන්නේ කියලා වාගේ තමයි මිනිස්සු මයි අංගනේ යන්නේ. මං අපි ගිහිල්ලා තියෙනවා පොසොන් එකට මයි අංගනේ හිරකෙටෙනවා. බිම දන ගහලා වඳින්න බෑ. මම අපි ගෙදරින් හැමදාම යනවා. හැමදාම කියන්නේ හැම අවුරුද්දෙම මහියංගනේ වඳින්න යනවා. මහේදී මට නම් මතක හැටියට දන ගහලා වැඳලා නැහැ. දන ගහලා වඳින්න විදිහක් නැහැ. ඒ තරම් මිනිස්සු. ඉතින් සෑය කොහෙද කියලා දන්නේ නැහැ. ඔහේ යනවා. දුක හිතෙනවා දැන් මතක් වෙනකොට. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න දන්සල දන්සලකුත් වන්දනා කරගෙන මහවැලි ගඟට ආවඩලා එනවා. එතකොට අපි හිතන්නේ මයිංගනේ කියන්නේ කවදාවත් මේ ගිහිල්ලා පහසුවෙන් වඳින්න බෑ කියලා. මං දවසක් පොසොන් පෝය දවසට පහුවදා ගියා. කවුරුවත් නැහැ. මට පුදුම හිතුණා. ඊයේ රෑ ඊයේ හිර කෙටුණා. අද කවුරුත් නැහැ. ඒ නිසා අපි මම මම පෞද්ගලිකව යනකොට නම් කවුරුත් නැතිව තමයි යන්නේ. පාඩුවේ ගිහිල්ලා වැඳලා එනවා. ඇයි මේ කලබලයක්? ඇයි මේ රංජු පිටින්? ඔන්න පොදුවේ වන්දනාවක් තිනකොට අපිට ගිහිල්ලා වන්දනා කරන්න වෙනවා. මොකද කල්යාණ මිත්‍ර ඇසුරේ අපිට වන්දනා කරන්න වෙනවා. සමහරවිට අපි වන්දින හැටි දන්නේ නැහැ. වන්දින හැටි දන්නේ නැති කෙනෙකුට කොහොමද ධාතුන් වහන්සේලා වඳින්නේ? අනේ මේ උතුම් ධාතුන් වහන්සේලාට මගේ වන්දනාව වේවා. එච්චරයි. 아무තෙන් දෙයක් නැහැ. පුළුවන් නම් මේ වගේ ગાතා කියලා වඳිනවා. ඉතින් වැඩි කාලේ වැඩියෙන් ගත කරන්න ගත කරන්න හිත පැහැදෙනවත් වැඩි නම් පිනත් වැඩියෙන් එනවා. එතකොට කවි කියලා, වරුණ කියලා, පිරිත් කියලා වන්දනා කරන ලොකු ආශිර්වාදයක් එනවා. ඒ නිසා මයංගන මහ සෑරජාන් වහන්සේ සුවසේ වන්දනා කරගන්න. කේශ ධාතුන් වහන්සේලාත්, ග්‍රීවා ධාතුන් වහන්සේත් වැඩ ඉන්න තැන. ඊළඟ මිරිසවැටි රාමේ දුටුගැමුණු රජු හදපු ඉස්සලාම චෛත්‍යනේ දුටුගැමුණු රජුරවන්ට පරම්පරාවෙන් ලැබුණ සර්වඥ ධාතුන් වහන්සේලා ජයකොන්තේ තැන්පත් කරලා රජුරෝ යන කරත්තේ ඉස්සරහ තියලා තියෙන්නේ. ජයකොන්තේ කියන්නේ හරියට අද ওই පාර්ලිමේන්තුවේ තියෙන අර සෙන්කෝලේ වගේ. මේක හිටවලා තියෙන එකක්. ඊට පස්සේ මේ ඒ ජයකොන්තේ තියලා මේ මේ බසවක් කුළුම වැවෙන් රජ්ජුරු නෑ මේ පැම්පහස වුණා. දැන් ওই මිරිස වැටිය තියෙන තැන මේ සෙන්කෝලේ තියලා මේ මොකද්ද මේ ඕ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ තියලා. රජතුමා නාලා ගොඩට ආව ජයකොන්ති ගන්න බෑ. මෙතෙන්ටයි තැන උරුම කියලා සෑයක් හැදුවා. සෑයට නම තිබ්බා. සංඝයාට නොදී මිරිසක් කෑවා. ඒ නමින් සංඝයාට ණය ගෙවීමක් විදිහට මිරිස වැටිය කියලා. එතකොට ඒ වාගේ මිරිස වැටි. ඉතින් අදටත් වන්දනා කරනවා. රහතන් වහන්සේලා 500 ගාණක් මිරිස වැටි ඉඳලා තියෙනවා. ඉස්සෙල්ලාම අනුරාධපුරේ දුටුගැමුණු රජුරෝ කරපු සෑය තමයි මිරිස වැටිය. ඊට පස්සේ තිරියාය කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අදටත් වැඩ ඉන්නවා. ඊළඟට අබේගිරිය ජේතවනාරාමය ආදී බුදුරජාණන් වහන්සේගේ දැන් ජේතවනාරාමයේ තියෙනවා ජනප්‍රවාදයෙන් එනවා මේ රත්තරන් වෘෂභයක් හදලා ඒ වෘෂභයාගේ කුස තුල ධාතු තැන්පත් කළා කියලා. ඒක ජනප්‍රවාදින එකක්. ළඟට තව පටි ධාතුව තියෙනවා කියලා. ඊළඟට ලංකාරාමේ පටි ධාතුව තියෙනවා, කේශ ධාතුව තියෙනවා කියලා. ඒ වගේ මේ ධාතුන් වහන්සේලාගේ වංශ කතා එනවා. ඊළඟට පහුගිය කාලේ මිනිසුන්ට දැක බලා ගන්න ලැබුණා නීලගිරි ධාතුන් වහන්සේලා. නීලගිරි ධාතුන් වහන්සේලා පින්වතුනේ කරඬු 200 ගානක් අහෝ හම්බ වුණා පේසාවලල්ලි පැත්තෙන් ලැබිච්ච ධාතු නිදානයක්. නීලගිරි සෑයේ සෑයේ මැද ධාතුන් වහන්සේලා නෙවෙයි. කරඬු 200 ගන්න කරඬු 200 ගන්න මං දැක්කා මේ ඇඟේ ලොම් කෙලින් වෙනවා. ඒ හැම කරඬුවකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. පුදුමයි. ඔය හම්බ වෙච්ච එකක් හම්බ නොවෙච්ච ඒවා. ඉතින් ධාතුන් වහන්සේලා ඒ විදිහට වැඩ ඉන්නවා. ඊළඟට සොළොස් මස්ථානයේම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට දැන් අර විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා මේ පොළොන්නරුවේ රංකොත්තු හේරේ. රංකොත්තු හේර විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. කිරිවෙහෙර ඊළඟට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සොළොස්ම ස්ථානයෙන් වැඩ ඉන්නවා. ඊළඟ දැන් විහෙර විහාර පන්සල්වල සෑයවල ඉදි කරලා තිනවා. ඇත්තරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. වර්තමානයේ සෑයවල ඉදි වෙනවා. කොහෙන් හරි ධාතුන් වහන්සේලා ලැබෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ උන්නතිය. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම, බුද්ධ ශාසනයේ ඉරණම, ශාසනයේ පැවැත්ම. ඒ නිසා අහිංසක මිනිස්සු සෑ රජාණන් වහන්සේලා දිහා බලලා ගොඩාක් පින් කරගනී හිත පහදවගෙන වඳීවි පුදාවි සාදුකාර දේවී ඒ හැම මොහොතකම පින් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේකින් වැඩිදුර කියවුණේ නැති නිසා දෝ රුවන්වැලි මහසෑය පිළිබඳව මම හිතන්නේ අපේ ගුරුනාන්සිත් තාම නිදි නෑ නෝයේ. ගුරුනාන්සේ අඳුරයක් පාන්ට ඔන්න බලාගෙන ඉන්නේ දැන්. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සසුන් කෙත බැබල වූ රජවරුන් අතරින් ශ්‍රී ලංකා ධරණී තලයේ මහත් සාධූ ජනහිත නරේශ්වර වූ කාවන්තිස්ස මිහිපතිහුගේ පුත්තරත්නය වූ ගාමිණී අභයනම් වූ ලංකේශ්වරයානෝ මහත් වූ අරහත් එර්දියෙන්ද දේව එර්දියෙන්ද තුමු තම පුුණ්්‍ය එර්දියෙන්ද රත්නමාලී නම් මහා සෑයක් තනවන්නේ මහා මංගල්ලය කරන්නේ අනන්ත නම් නාගරාජයා සතුව තිබූ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා දොළොස් හැවිරිදී සෝනුත්තර නම් සාමනේරයන් වහන්සේ නමක් ලවාගෙන්වාගෙන ධාතු නිධන්කොට සයානූ කෙලක් පමණ මහරහතුන්ට සත්දවසක් දන්දී අනර්ග වූ වස්තු සූවිස්සක් හා දෙකෙල දහසක් පමණ ධන පරිත්‍යාගයෙන් ඒ රුවන් වැලි නම් මහාතූපය පූජා කළ සේක්මය තවද සුදී ජනයනී ඇසුව මනාය ඒ උතුම් මහාසෑ රජුන් අදටත් අපමන ආනුභාවය පතුරුවන්නේ තුන් ලොවටම එකම ඇසක්සේ විරාජමානව වැඩ සිටින්නේ දෙවියන් බඹුන් නාගයන් වන්දනාමාන කරන්නේ සාධූ සාධූ මේ ලංකා ධරණී තලයේම අනුරපුර මහාමේග වනයේ අයිලාසකූට පර්වතයක්සේ නොයෙක් එරදි ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටින්නාහුය සසරින් නිදහස් වනු කැමති සාදුජනයා රත්නමාලේ සෑරජුන් හරසරින් පහන් සිතින් උපහාර පූජාවෙන් වන්දනා කළමනාය ස්වර්ණමාලී මහසෑරජනන් වහන්සේගේ විස්තරය එහෙම කෙටින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. අනේ ස්වාමීනි කෙටින් නමුත් මේ ස්වර්ණමාලි මහසෑයේ විස්තරය දැනගන්න කැමතියි. රුවන්වැලි මහසෑයේ වරුණ රැයක් පහන් වනතුරු කියන්න තියෙන එක. රුවන්වැලි මහසෑයේ තමයි තුන් ලෝකයටම තියෙන ගෞතම බුද්ධ ශාසනයේ මහා ස්තූපය දෙවියන් අතර තියෙන විශේෂයක් දෙවිවරු මේ ලංකා දරණිතාලේ ඉස්සලාම බලනකොට පේන්නේ ඉස්සලාම රුවන්වැලි සෑය. ඊතරම් ඒ රුවන්වැලි මහා සෑය අසිරිමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ ද්‍රෝණයක් ධාතු පීඨන තැන කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරන්ට දේශනා දේශනා කරනවා මේ සමම්මල් අටමිතක් ඉහලා පොළොව කම්පා වෙනවා. රජතුමනි මෙතනයි ඔබගේ මුණුබුරෙක් වන ගාමිණී අබේ රජුරෝ සෑයක් කරනවා මහා තූපය. ඊට පස්සේ රජුරෝ කිව්වම ස්වාමීනි මං කරන්නන්නේ නෑ ඒකට පින තියෙන යාට කිව්වා. ඒතර මේ චෛත්‍ය හැදිල්ලෙත් එක එකිනට තියෙනවනේ පින්. ඒවට උදව් වීමේ උපකාර කිරීමේ ඒක සසරේ දෙයක්. ඊට පස්සේ දැන් ඔන්න නතර කළා. කණුවක් එතන හිටියුවා ගලෙන් අනාගතේ පහළවන ගාමිණී අබේ රජු මෙතන මහා තූපයක් කරවන්නේය. ඔන්න දුටුගැමුණු රජතුමායි කාලේ ආවා. යුද්ධේ දිනුවා. අනුරාධපුරේ අල්ලගත්තා. මිරිස වැටිය සෑය කළා. ලෝවාමාපායත් කළා. එතෙක් රජ්ජුරුව ගිහිල්ලා නැහැ. ඔය දැන් රුවන්වැලි සෑය තියෙන පැත්තේ කැලේට. දැන් මිරිස වැටියේ ඉඳලා ලෝවා මාපායට යනකොට පොඩි එහා පැත්තෙන් යන පාරේ මීටර් 100කින් යන නිර්වංගනි සෑය. ඒ පැත්තට රජ්ජුරුව ගිහිල්ලා නැහැ කවදාවත්. කැලේ එතකොට. දවසක් රජ්ජුරුව හැම්බෙන් කැලේ ගියා. කැලේ යනකොට ඒ කැලේ මැද දැක්ක ගල් කනවා. ගල් කනුවේ කොටලා තියෙනවා. අනාගතේ පහළවන ගාමිණී අබේ රජු මහා තූපයක් කරවන්නේය. සතුටු වුණා. මාගේ මුත්තනුවන් මිහිඳු මහරහතන් වහන්සේ සමග මා ගැන කතා කොට ඇත. රජ්ජුරු හරි සතුටින් රහතන් වහන්සේලාගේ උපදේශ අරන් සෑමලුව සුද්ධ කළා. කල්පනා කළා මම මේ චෛත්‍ය කරවන්නේ කොහොමද? දැන් මහා යුද්ධයක් කරලා මිනිස්සු හරියට අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මිනිස්සු පෙලන්නේ නැතුව කොහොමද? ගැඩොල් කපන්නේ කොහොමද? ඊට පස්සේ ශේසතේ හිටපු දෙව්දුව දෙව් විමනක් විමනක් ගානේ ගිහිල්ලා කියනවා ගාමිණී අබේ රජු මහතූපේ කරවන්න කැමති වහා උදව් කරන්න කියලා. බලන්න මේ සෑයවල් වලට හදන ඒවාට උදව් කරලා තියෙන හැටි. මා අපි දන්නවා දැන් අද කාලේ අපි චෛත්‍ය සසපූල හදනකොට මේ සමහර මේ උපාසකම්මලා ටිකට් පොතක් අරන් ගයක් ගයක් ගාන යනවා. අපි කියලත් නෙමෙයි. මේ මිනිසුන්ට හිතෙනවා එහෙම. පිනට යොමු කරනවා මෙහෙම කරන්න අනිත් අයට කතා කරලා කියනවා මෙහෙම පින් කරන්න. මේව රුවන්වැලිසෑය හදනුන මේවා කළේ දෙවිවරු. විමනක් විමනක් ගහන ගිහිල්ලා කියලා තියෙනවා මහා තූපේ හදන්න යන්නේ. ඊට පස්සේ එතන ගහක් ගහක් තියෙනවා මොන ගහක්ද ඒක? රන් තෙලිඹු ගහ. ගහ කපන්න යනකොට පොර වැද වෙනවා. ඊට පස්සේ මිනිස්සයා කලන්තේ දාලා වැටෙනවා. අවස්ථා කිහිපයකම වුණා. රජ්ජුරුව යනකොට ගහ ළඟට ගහෙන් දෙවඟනක් මත වුණා. කවුද? ස්වර්ණමාලී. මං හිතන්නේ මෙයාගේ නම මාලී. රත්තරන් පාට නිසා වෙන්නේ ස්වර්ණමාලී කියන ඇත්තේ. ඒ තරම් ලස්සනයි. ඊට පස්සේ මොකද උනේ ස්වර්ණමාලී දෙව්දුව කිව්ව මෙහෙම කපන්න දෙන්න බෑ ඒවා මෙතන. නෑ චෛත්‍ය කඩන ඒක ඕන තැනක හදාගන්නවා ගහ ඉතුරු කරලා. තුර මේක බුදුරජාණන්සගේ අධිෂ්ඨානයක් ද්‍රෝණයක් ධාතු පිහිටන තැන ඒවට එහෙම කරදරාව නම් අද කාලේ චෛත්‍ය හැදෙනකොට බාධකෙනවද නැද්ද? එන්න පුළුවන්. ඊට පස්සේ කිව්ව කොහොම හරි කන්න ලව් කළා. නෑ නෑ මෙහෙමයි මෙහෙමයි කියලා රහතන් වහන්සේලාත් මුල් වුණා. ඊට පස්සේ දෙව්දුව කිව්වා හරි මං වෙන විමනකට යන්නම්. හැබැයි ওই හදන සෑයට නමක් දාන්න ඕන. මොකද්ද? නෑ නෑ මගේ නම එහෙනම් ඒ කාලෙත් මගේ නම තිබිලා තියෙනවනේ. ඊට පස්සේ තමයි සෑයට ස්වර්ණමාලී මහසෑය. නැත්තම් මහතූපේ තමයි ඒ සෑයට කියන නම. මහතූප. ශාලම සෑයනේ. ඊට පස්සේ ස්වර්ණමාලී මහසෑය ඕන දැන් හදාගෙන යනවා. රජතුමා රත්තරන් කණුවක් මැද හිටවලා විශාල පුද පූජා පවත්වලා තියෙනවා. විශාල දැන් ඔය තියෙන සෑය වගේ දහ ගුණයක් විශාලට හදන්න තමයි රජුරු ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ. මංගල කියන රහතන් වහන්සේ පැහැද කියලා තියෙන රජතුමනි ඔබතුමාගේ ඒ රහතන් වහන්සේ ආයුෂ දැක්ක රජුරු ළඟදී ආයුෂ ඉවර වෙනවා. ඊට පස්සේ කිව්වා රජතුමනි මේක කරගෙන ගියොත් අවසන් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ මං යන පාරේ එන්න කියලා මේ රහතන් වහන්සේ නමක් ගිය පාර තමයි අද පළවෙනි පේසවලල්ලා. අද පළවෙනි පේසාවලල්ල රහතන් වහන්සේ නම ගිය පාර. රහතන් වහන්සේ වඩිනකොට ඒ පාරේ මේ රන් නූලකින් ඇඳගෙන එනවා. රන් නූලෙන් මේ මැද කණුවේ ඉඳලා ඊට පස්සේ රිදී මේ කූරක් ගහලා ඒ කූරෙන් රවුම ඇඳගෙන එනවා. ඒ රිදී රහතන් ඒ රිදී කූර කොයි වෙලාවෙත් රහතන් වහන්සේගේ සිරිපතුල් අඩිය පිටින් පිට පැනලා නැහැ. රහතන් වහන්සේ කොහොම රහුම යන්නේ ඇතිද එතකොට? මංගල කියන රහතන් වහන්සේ හෝ සිද්ධාර්ථ රහතන් වහන්සේ. හරි සතුට වෙයි. ඊට සෑය හැදුවා. මොකද උනේ? ගැඩොල් නැහැ. ගැඩොල් දෙවිවරු මවනවා. රුවන්වැලි සෑයේ තියෙන දෙවිවරු මවපු ගැඩොල්. වඩු බාසුන කෙනෙක් හෙව්වා. වඩු වාසනලා කිව්වා හරි ස්වාමීනි අපි දවසට ගැඩොල් ලක්ෂයක් බඳිනවා. රජ්ජුරුව කිව්වා දවසට ගැඩොල් ලක්ෂයක් බැඳුවොත් එහෙම කාලයක් යනකොට පස් ගොඩක් තියෙයි. රජ්ජුරුව තේරුවේ දවසට අඩුම ගැඩොල් බඳින එක්කෙනා. හැබැයි ප්‍රමිතියට මිනිස්සු වැඩියෙන් දාගෙන අඩුවෙන් බඳින එක්කෙනා. ඒ තරම් මැටි පාගර පාගල පදම් කරනවා. ගස්වැල් හටගන්න නැති විදියට. ඊට පස්සේ ගැඩොල් කපනවා. ගැඩොල් 100ක් කපනකොට 1000ක් මතුවෙනවා. පුදුමයක් ඒක. සේරුවිල සෑයේ තියෙන දෙවිවරු මවපු ගැඩොල්. ඊට පස්සේ ගැඩොල් මැවන දැන් දවස ඊට පස්සේ කල්පනා කළා කොහොමද දැන් ගැඩොල් ගෙන්න ගන්නේ? දොරටු හතරේ දවසට ඕන ගැඩොල් ටික තියෙනවා දොරටු හතරේ. කවදාවත් නිකන් වැඩ කරන්න බෑ. දොරටු හතරේ ඉන්න පුරුෂයෝ හැම එක්කෙනාම කහවණු සල්ලි ඔක්කොම දීලා යවන්නේ. රහතන් වහන්සේ නමකට ඕන වුණා මේ සෑයට උදව් වෙන්න. දැන් මේ බාසුනෙලා ගැඩොළු බඳිනවා පිටිපස්ස බලන්නේ ගෝලයා මේ වැසිකිලි කැසිකිලි කරන්න ගිය අතරේ එතෙන්ට පහළ වුණ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ ගැඩොළු දෙනවා. ඒතර ගැඩොළු දෙන වේගෙත් එක බැලුවා මේ ගෝලයන් මොකද උනේ මේ කියලා බලනකොට ස්වාමීන් වහන්සේ නම. ඉක්මනට අහක බලාගත්තා. මම මූණ මතක හිටියා. පහවදා ඇමති කෙනෙකුට කිව්වා "යේ හාමුදුරුවෝ නමක් වැඩ කළා." කොයි වගේද ඇව රූපේ කිව්වා. ඒ කාලේ ඉඳලා තියෙන රජතුමාගේ මට මතක නෑ මේ නිලයට කියන නම හැඩහුරුකම කිව්වම ඒ රූපේ ඒ විදිහටම අඳිනවා. අරය හැඩහුරුකම කියලා එක්කෙනෙක් පත් කළා මේ ඒ රහ ස්වාමීන් වහන්සේ හොයන්න කියලා. අනුරාධපුරේ හිටපු දහස් ගණන් සංඝයා අතරින් ඒ රහතන් වහන්සේ හොයාගත්තා. කිව්ව රජතුමනි හොයාගත්තා. එහෙනම් ඔය හාමුදුරුවෝ ගැන බලපන්. නිතර රුවන්වැලි සෑයට යනවා. එහෙනම් හෙට රුවන්වැලි මේ ජයසිරි මහ බෝධීන් වහන්සේට යනවා වන්දනා කරන්න. එහෙනම් හෙට ජයසිරි මහ බෝධීන් වහන්සේ ගාවට වන්දනා කරන්න ගියාට පස්සේ මේ උඹ මේ පැන් කලයකුයි පිච්ච මලුයි දීපන් කියලා ඔන්න ක්‍රමේ ඉගැන්නවා. ගන්න දැන් අරහතන් වහන්සේ වඳින්න යනකොට පැන් පූජා කරනවා, පිච්ච මල් දෙනවා, මල් මාලා දෙනවා, පුළුවන් තරම් සැරසිලි. ඊට පස්සේ කිව්වා උපාසක මහත්තයා යාට ගොඩාම් පිං කිව්වා. ස්වාමීන් වහන්සේ පින් එහෙම එකක් නැහැ. ඔබ වහන්සේ වැඩ කරපු එකේ padiye විදිහට තමයි ඔක්කොම කොලේ. අපේ මහරජුර තමයි ඔක කොලේ කිව්වා. අනේ එහෙම කරන්න එපා මං කරගත්ත පින. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මහිතේට මේ මේ රහතන් වහන්සේ නමන්නේ මාර්ගඵල ලාභී භික්ෂුවක්. ඊට පස්සේ කියනවා නෑ නෑ ඔබ වහන්සේගේ පිනට හානි වෙන්නේ නැහැ. ඉතින් රජතුමාගේ හිතනේ. ඊට පස්සේ දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් මේ ගැඩොල් මේ ගැඩොලේ සයිස් එක බලාගෙන ගිහිල්ලා කුටිය හොරෙන් ගැඩොලක් හැදුවා. හදලා කබලේ දාලා පුච්චලා ඒ ගැඩොල අරන් දැන් රුවන්වැලි සෑගාවේ ඉන්නවා සිවුරින් වහගෙන. මේක දෙන්න වෙලාව. ආයෙත් දැක් අර වගේ ගෝලයක් නැති වෙලාව. ඉක්මනට එතෙන් ගිහලා ගැඩොල දුන්නා. දැන් බාසුන්නට මතකයිනේ ගැඩොලේ බර. දැන් මේ ගැඩොල අමතුයි. ඉතින් කලබලෙට ඉතින් තිබ්බා. තියලා මොකටත් පිටිපස්සේ බලනකොට හාන්තරනවා. ඊට පස්සේ ඒ කල් පණිවිඩෙක් ගියා. ඊට පස්සේ රජුරු ආයෙ ප්ලෑන් එකක් ගෙවුවා. රජතුමා මෙයා මේ ස්වාමීන් වහන්සේත් එක්ක එක ගෝලයක් හිතවත් කරවලා ඒ ස්වාමීන් වහන්සේ පිට ගමකට වඩිනකොට මෙයාත් පා තුන් සිවුරක් පාත්‍රයක් ওই වගේ සමන පරිස්කාර ටිකක් අරන් පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා ඔය ඔබතුමා කොහෙද යන්නේ? මාත් ඔබ වහන්සේත් එක්ක යනවා. මාගේ ඥාතින් ඉන්න ওই පැත්තේ. ඊට පස්සේ ටිකක් දුර ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මේ ටික ගන්නකෝ කියලා මේ දුන්නා පාන්තර සිවුරු ඔක්කොම. ඊට දීලා කිව්වා ඕක ඔබ වහන්සේට පූජා වේවා. ඇයි කිව්වා? අර ඊයේ ගැඩොලක් දුන්නේ ඒකට. ඊට කිව්වා අනේ මගේ පිනට හානි කරන්න එපා. එතන ලස්සන කතාවක් එයා. කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සෑයට ගැඩොලක් දුන්න පින අකනිටා බඹලෝකයේ දක්වා පිරිකර ගොඩ ගහලා දුන්නත් ඒ පිනෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියෝ. දැක්කද සෑයකට ගැඩොලක් පූජා කිරීමේ පින? හරි පුදුමයි. රුවන්වැලි මහසෑය. දැන් හදාගෙන හදාගෙන යනවා. දවසක් රහතන් වහන්සේ නමක් මේ මළුවේ අයිනේ ගහක් අයිනේ භාවනා කරනකොට හරියට දෙවිවරු අඳිනවා මේ බඳින සෑයට. දිව්‍යාංගනාවෝ. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ කතා කළා. ඔයාලා කවුද? ඊට පස්සේ කිව්වා අපි දිව්‍යාංගනාව. ඊට පස්සේ කිව්වා කොහොමද ඉපදුනේ? මොකද්ද කරපු පින? අනේ ස්වාමීනි මේ අපේ පිනක් නෙවෙයි. අපි මේ සෑයම වැඩ කරපු වයසක අය. රුවන්වැලි සෑයම වැඩ කරලා සෑයේ ධාතු නිදන් කරන්නක් කලින් මැරිලා ගිය අය දෙවිවරු වෙලා රුවන්වැලි සෑයට වඳින්න ආවා. චෛත්‍ය කර්මාන්ත එහෙම එකක්. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධාතු තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මිනිසුන්ට පේන තැනකම සෑයවල් හදන්න කිව්වා. ඔය අහුමුළු වල නැතව. හේතුව සිවුද්දිගෙන් වඩින ජනයා ඒ සෑයක් දැකලා මේ ශාස්තෘන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයක් නේ කියලා හිතට ප්‍රසාදයක් ඇතුුණොත් දිවියලෝ ගැන පින් රැස්සෙනවා. වැන්දොත් පිදුවොත් සත්කාර කළොත් දැන් අපේ ගටිකාර මහසෑරජාණන් වහන්සේ අහසේ දිදුලන රිදී ඔටුන්නක් වගේ පරිවාර සෑරජුම් පිරිවරක් ගව් ගානක් ඈතට පේනවා. සමහරලාට මේ අසපුවට ඇවිල්ලා නැති අය ඇති දුර ඉඳලා සාදු කියලා වඳින. සමහරට සුගතියට හිත සකස් වෙනවා. සෑරජානන් වහන්සේලා කියන්නේ එහෙම එකක්. පැහැදිලි නේද පින්වත්නි? ඒතර රුවන්වැලි සෑයේ ධාතු නිදන් කරනකොට මේ ලංකාවට රහතන් වහන්සේලා වැඩලා තියෙනවා උපමාවකින් කිව්වොත් කොහොමද? අනුරාධපුර පොළොන්නරුවේ උපහාසකම්මලට එදා වී වේලන්න බෑ. ඇයි? අවුව වැටෙන්නේ ඇයි? අහසින් ඒ තරම් රහතන් වහන්සේලා වඩිනවා. මට නම් හිතෙනවා රුවන්වැලි සෑ මළුවට ගියාම මම මේ ඉන්නේ කවුරු හිටපු තැනකද? රහතන් වහන්සේ නමක් හිටපු තැනක. කවුරු වුණත් රුවන්වැලි සෑයේ ගිහිල්ලා කොතන හිටගත්තත් රහතන් වහන්සේ නමක් හිටපු තැනක්. ධාතුන් වහන්සේලා කොහෙන්ද රුවන්වැලි සෑයට? ඊට සෝනුත්තර කියන රහතන් ශාමණේරයන් වහන්සේ ධාතු ගේන්න යොමු කළේ. මහා කාල නාගරාජා ගාව තමයි අර දුර රාමගාමි චෛත්‍යය කැඩිලා ගඟට වැටිලා මුහුදට ගිහිල්ලා නාගයෝ ඒක අරන් වන්දනා කරනවා ධාතු කරඬුව. ඉතින් මේ රහතන් වහන්සේ වදාලා දැන් ගිහිල්ලා ගේන්න ඕන. ඊට පස්සේ ධාතුන් වහන්සේලා වඩම්මන්න ගියා. දුන්නද? මේ ධාතු වංශ කතාවේ එකම එක ධාතුන් වහන්සේ නමයි කැමැත්තෙන් දීලා තියෙන මේ නාංගයෝ. ඒ තමයි සෝමාවතී දලදා වහන්සේ. කියන්නේ මහින්ද කියන රහතන් වහන්සේත් එක්ක හරියට හිතවත් වෙලා හිටිය ජයසේන නාරායතුමා. ඉතින් මහින්ද රහතන් වහන්සේ ධාතුන් වහන්සේ ඉල්ලපු ගමම දුන්නා. හිතවත්කමට. එහෙනම් ටික යාළු කරලා වැඩක් ගන්න පුළුවන් කට්ටියනේ. අනිත් හැම තැනකම බොහොම අමාරුයි. සීරුවිල ධාතුන් වහන්සේලාගේ එන්න ගිහිල්ලා ගලක් පලාගෙන මතුවෙලා අදටත් තියෙනවා රාව ගල කියලා. ගල් මෙහෙම දෙකට පැලිලා ඒ නයි මතුවෙච්ච තැන. රැයට ඉන්නවලු ඒ ගොබේ මේ පෙන ගොබ මවාගෙන එතන අදටත් මන්නම් දැක්කේ නෑ. රාමගල. ඊට පස්සේ මේ ජයසේ නාරතුමා කිව්වා දෙන්න විදිහක් නෑ නෑ ඒ වෙනකොට තමන්ගේ මල්ලි ගාවට ධාතුනා කරඬු අතුරු දහන් කරලා තිබ්බේ. ඊට ධාතු මන්දිරයට ගිහිල්ලා කිව්වා මේ බලන්න මේ ධාතු මන්දිරේ මේ සඳකඩ පහනේ වටිනාකම කොච්චරද ඇහුවා. සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා ලංකාවෙම රන් රිදී මුතුමැණික් එකතු කළත් මේ සඳකඩ පහනට සම කරන්න බෑ. ඒකනේ නාරජතුමා කියන ඒකනේ. ඉතින් මෙච්චර වස්තුව තියෙන තැනකින් ඔබ වහන්සේලා මොකද මේ ධාතුන් වහන්සේලා ඉල්ලන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අනුකම්පාව පිණිස මිසක් වටිනාකමක් දෙන එකටද? දැන් මිනිස්සු අහනවා අපි මේ සත්කාර කරනවා කරඬුවට වඳිනවා වඳිනවා કોઈ ධාතුන් වහන්සේලා වඩින්නේ නැහනේ. ඔන්න නෝක් අඩුව. ඊළඟට සමහර අය කියනවා අර ගෙදර ධාතුන් වහන්සේලා තියෙනවා කිසි වන්දනාවක් නැහැ. තියෙන්න පුළුවන් දහඳුරනේ ඔහොම ධාතුන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්කාර තියෙන තැන විතරක් වැඩ ඉන්න ධාතුන් බුදුරජාණන් වහන්සේ නමක්ද? බුදුරජාණන් වහන්සේ අකම්පිතයි. ලද තැනත් නොලද තැනත් සමසේ වාසය කරනවා. ධාතුන් වහන්සේට උපහාර කළොත් ඒක බුදුරජාණන් වහන්සේටද අපිටද? අපිටයි මලක් පූජා කළත් අපිට. ගිලම්පස ටිකක් පූජා කළත් අපිට. බුදුරජාණන් වහන්සේ වෙලාවට මම පහන තියයි කියලා. ওই ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ගියාට පස්සේ මිනිස්සු වැටෙන දෘෂ්ටිය තමයි වෙලාවට පහන තියන්න ඕන, බුද්ධ පූජාව තියන්න ඕන. gederin යන්න බයයි. අනේ මේ මොනවා වේද දන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙලාවට පහන තියනකල් බලා ඉන්න කෙරෙද්ද? බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් නැද්ද? නිසා තමන්ට පින් කරගන්න පෑන් ටිකක් පූජා කරනවා. තමන්ට පින් කරගන්න බුද්ධ පූජා පූජා කරනවා. තමන්ට පින් කරගන්න වඳිනවා. වැන්දොත්, පිදුවොත්, සත්කාර කළොත් ඒක තමන්ට. පැහැදිලි නේද? ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහොම හරි සියුම් අතක් මවලා ගන්නව ධාතු කරඬුවා. මම ඒකයි කිව්වේ අර රුවන්වැලිසෑයේ ධාතු කතාව කියන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් කොහොම හරි ධාතුන් වහන්සේලා වැඩැම්මුවා. වඩම්මල රුවන්වැලිසෑයේ වටේ රජ්ජුරු ධාතු කරඬුව සිරසි තියාගෙන ප්‍රදක්ෂිනා කරනවා. ඒ වෙනකොට රුවන්වැලිසෑයේ තවත් වෙච්ච සිද්ධියක් තමයි පේසවලල්ලු තුනම බඳිනකොට ආය පොළොව යටට கிඳා බහිනවා. කී වතාවක් கிඳා බහැලා තියෙනවද? නව වතාවක්. අපි ওই වෙහෙර විහාර කරන සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔයගේ හරියට බහිරව දෝෂ තියෙනවා. රුවන්වැලි සෑයෙත් මේ පේසවතා පේසවලාල බහිරව යෝ නවතාවක් ගත්තනේ පොළොව ඇතුළට කිව්වා. ඇත්තද? රහතන් වහන්සේලාගෙන් දුටුගැමු රජු රහනවා ස්වාමීනි නවතාවක් මේ පේසවලු ගිලුණා. කියනවා රජතුමනි ඕක රහතන් වහන්සේලා කරපු එකක් කියනවා. බුද්ධ ශාසනයේ අවුරුදු 5000ක් තියෙනකල් රුවන්ගලි මහා සෑය දෙනෝ දහක් දෙනාට සෙත සලසමින් විරාජමානව වැඩ සිටින්ට අකම්පිතව නොසෙල්වී වැඩ සිටින්ට පාදම තමයි වැදෙන්න කියනවා. දැන් ඔය තියෙන පේසාවලලු වගේ නව ගුණයක් ඇතුළට තියෙන රුවන්ගලි සෑය. ඉස්සර සෑ කර්මාන්තේ කරද්දී චෛත්‍යයේ උඩ බරටම පොළොවේ ඇතුළටත් බර දානවා. පැහැදිලිද මං කියන එක? චෛත්‍යයේ මළුවෙන් උඩ තියෙනනේ බරක්. ඒ බරම පොළොව ඇතුටත් හාරලා බර දානවා. එහිමයි පාදම් හදන්නේ. ඇත්තුලවා පාගලා, තහඩු අතුරලා ඊට පස්සේ රුවන්වැලි සෑයේ ගර්භයේ කොච්චර සිතුවම් කරලා තියනවද මුළු බුද්ධ චරිතේම රුවන්වැලි සෑය මළුවේ ඇතුලේ තියෙන ඒවා දැන් අර මේ කන්තලේ සෑයේ ගර්භයේ ඇතුලේ චිත්‍ර ඇඳලා ඒ දිව්‍ය විමානයක් වගේ සරසලා තියෙනකොට මිනිස්සු අඬ අඬ කියනවා හාමුදුරනේ වහන්න එපා. වහන්න එපා කියලා කියනවා. ඒතර මාට හිතෙනවා රුවන්වැලි සෑය. රුවන්වැලි සෑය. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන නිදන් වස්තු ටික එළියට ගත්තොත් දැන් රුවන්වැලි සෑයේ තියෙන මළුව වගේ තුන් ගුණයක් ඕන. ඒ බඩු ටික තියන්න විතරක්. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන ධාතුන් වහන්සේලාගේ විස්තරේ තව විස්තරයක් කියන්නම් ඊට කලින් මම ධාතු නිදන් කළා ඉන්නම් රුවන්වැලි සෑයේ රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා ආරම් ප්‍රදක්ෂිනා කළා නැගෙනහිර පැත්තෙන් තමයි චෛත්‍යයට ගොඩ වෙන්න පාර තියෙන්නේ. පේසවල්ලු තුනෙන් ඇතුළට බැහැලා තමයි ධාතු නිදන් කරන්න තියෙන්නේ. ඉතින් නැගෙනහිර පැත්තේ ධාතු කරඬු වැරන් රජුරෝ සද්ධාවෙන් ඉන්නකොට ඒ ධාතුන් වහන්සේලා ආකාසයට පැන නැගිලා බුද්ධ ශ්‍රීය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රීයෙන් බුදුරුව මැවුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක්. ඇයි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානේ? බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකට අධිෂ්ඨාන පහක් කළා. කුමක්ද ඒ? ලංකාවට ජයසිරි මහ බෝධින් වහන්සේ වඩම්මනකොට ඒ බෝධින් වහන්සේ මේ සැතකින් කැපෙන්නේ නැතුව තෙමේම කැපී යත්වා. සතියක් ආකාසේ නොපෙනී තියෙත්වා මුල් මුල් ඇදලා නොපෙනී තියෙන්න අදිෂ්ඨාන කළා. බෝධීන් වහන්සේගෙන් බුදුරැස් විහිදේවා. බලන ප්‍රාර්ථනා පහෙන් ප්‍රාර්ථනා තුනක්ම කුමක් හා සම්බන්ධවද? එහෙනම් බෝධීන් වහන්සේලා 5000ක් කල් පවතිනවා. මහතේ බෝධිවරුණ කිව්වනම් ඒත් තියෙනව රැයක් කෙලි වෙනකල් කියන්නවා. අපේ අම්මලා දන්නේ ඉතින් ඔය ඒ ඉතුරු වෙන චීත කෑලි 60 කෑලි එකතු කරලා කොඩි කෑලි ටිකක් අතරින් ගිහලා බඳින්න විතරයි. බෝධින් වහන්සේලාගේ වරුණ ඇහුවට පස්සේ බෝධින් වහන්සේ නමක් දකිනකොට ඔළුව නැමෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන පහෙන් අදිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේලා හා සම්බන්ධයි. ඊළඟ අධිෂ්ඨානය තමයි රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් වෙන දවසේ බුද්ධ ශ්‍රිය මැවේවා ළඟට තූපාරාමේ මේ ධාතු නිදාන ගැන ওই වගේ පහක් තියෙනවා. ඊට පස්සේ පින්වතුනි දැන් බුද්ධාශ්‍රිය මැවිලා මේ බොහෝ දෙනා සාදුකාරයෙන් කඳුළු සලනවා. ඊට පස්සේ ආයෙත් ඒ ධාතුන් වහන්සේලා රජුරුවන්ගේ මේ කරඬුවට වැඩම කළා. ඒ බුදුරජාණන් වහන්සේ රිදී යහනක් මත ඒ ධාතුන් වහන්සේලා රජුරු අධිෂ්ඨාන කළා ඔබ වහන්සේ පිරිනිවන් පාපු විදිහට වැඩ සිටිත්වා ඒ සල්ගස් රන් රිදී මුතු මැණික් වලින් හදපු සල්ගස් දෙකක් අතරේ ධාතුන් වහන්සේලා සැතපුණා බුදු බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන විදිහට. හරිම බුදුමයි. ඒක හරිම බුදුම සිද්ධියක්. අදටත් තියෙනවා. අපිට කිහිප දෙනෙක් මුණ ගැහිලා කතා කරලා තොරතුරු දැනගෙන තියෙනවා රුවන්වැලි සෑය ඇතුළ දැක්ක. ඒ අය අදටත් දැකලා තියෙනවා අර විදිහටම තියෙනවා. ඒක ඉතින් බුද්ධ ශාසනය ඉවර වෙනකල් තියෙනවා. මගෙන් අම්මා කෙනෙක් ඇහුවා ධාතුන් වහන්සේලා දිරලා දිරලා කැඩිලා යන්න පුළුවන්ද කියලා. නෑ එතන දන්නේ නැති නිසා හැවේ. එහෙම එකක් නෑ. වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ධාතුන් වහන්සේලා කුඩු වෙලා යන්නේ නෑ. ධාතුන් වහන්සේලා කැඩෙන්නේ 이르දියකින් බුදුරජාණන් වහන්සේගේ අබ ඇටයක් පමණ ධාතුන් වහන්සේ නමක් වුණත් දැන් අබ ඇටේ ධාතුන් වහන්සේලා කුමුදු මල් පාටයි. ඊළඟට මුම් කඩසහල් ප්‍රමාණය ධාතුන් වහන්සේලා මුතු පාටයි. මුම් පියලි ධාතුන් වහන්සේලා රත්තරම් පාටයි. ඇත්තටම ඒ වගේ. ධාතුන් වහන්සේලා ගොඩක් ලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනවම දැනගන්න පුළුවන්. දැක්ක ගමම කියන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ ධාතුන් වහන්සේලා එතරම් අසිරිමත්. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් රුවන්වැලි සෑයේ පිහිටියා. රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ මේදවරණ ප්‍රාසාණයෙන් රහතන් වහන්සේලා වැහුවේ. රජුරු අනබෙරියක් කැවුවා. දැන් තම තමන් වඳින ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න කාලයයි කියලා. මිනිසු අලව්වල, ගෙවල්වල ඊළඟට ගල්ගුහාවල තනි තනියෙන් වන්දනා කරපු ධාතුන් වහන්සේලා තම තමන් අරන් ඇවිල්ලා රුවන්වැලි සෑයි ධාතු ගර්භයේ උඩ වෙන වෙනම තැන්පත් කරලා තිනවා. පින්වතුනි රුවන්වැලි සෑයි ධාතු ගර්භයේ උඩ කරඬු 1000ක ਸਰවඥ ධාතුන් වහන්සේලා 1000ක් තැන්පත් කරලා තිනවා මිනිස්සු විතරක්. දැන් අර එහෙම වෙන්න පුළුවන්. මොකද මට දවසක් වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි සඳහිරු සෑයේ දාන්තුනි දන් කරපු දවසේ. ඉතින් අපි දාන්තුනි දන් අපි බලන්න වැඳ පුතා ගන්න ගියා. ගිහිලයි ධාතු නිදානේ දැන් වහන්න ළඟයි. ඉතින් මං කේසාන්ත ඉඳලා පාදාන්තය දක්වා මං හිතෙන් බලනවා මට මොනවද මේ සෑයේ තැම්පක් කරන්න තියෙන්නේ කියලා. මං ඉතින් මොනවද තැම්පක් කරන්නද? සිවුරු දෙකක් සිවුරු දෙකයි තුන් සිවුරයි විතරයිනේ මට තියෙන්නේ ඉතින්. මං කල්පනා කළා ඉතින් මම මොනවද තැම්පක් කරන්න මං වඳිනවා. මට හිතුණා අර බුද්ධ කාලේ සෑයවල වල ධාතු තැම්පක් කරන මිනිස්සු කන කර ආභරණ ගලවලා දානවා කියන එක ඇත්තටම සිද්ධ වෙච්ච එකක්. ඒක වෙනවමයි. ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඉතින් මිනිසු කන කර ආභරණ වලින් වහලා තියෙන රුවන්වැලි සෑයත් ඒ ධාතු කරඬු 1000. ඊට පස්සේ පින්වතුනි ඔන්න ධාතුන දැන් ටික ටික සෑය හැදෙනවා දුටුගැමුණු රජුරණ සම්පූර්ණයෙන් සෑය හැදෙන කල ඉන්න බැරි වුණා. පින්වතුනි පස්සේ කාලේ දුටුගැමුණු රජුරන්ගේ මුණුබුරේ හිටිය බාතික කියලා. මේ බාති රජුරෝ හැමදාම රුවන්වැලි සෑය වැඳලා තමයි මේ කෑම කන්නේ. දවසක් හවස රාජවාසලේ ප්‍රශ්නයක් විසඳලා රුවන්වැලි සෑයේ හරියට මේ වන්දනාවල් කළා තිනවා. මේ දැන් කාලේ තියෙන වන්දනා මොනවාද? ඒ බාතේ රජුරු රුවන්වැලි සෑයේ අඟල් හතරක් විදිහට මේ උරයක් මහලා තිනවා. අන්න ඒක කංචුකයක්. සම්පූර්ණ කොත් කැරැල්ලේ ඉඳලාම පල්ලහැට දක්වාම උරයක් කොට්ට උරේ වගේ උරයක් මහලා තියෙනවා. සිදුරු තියෙන උරයක්. ඒ උරේ සඳුන් කුඩු පුරවලා තියෙනවා. එතකොට චෛත්‍යයේ ඉඳලා අඟල් 4ක සඳුන් කුඩු පිරවෙලා සම්පූර්ණ චෛත්‍ය හැඩයට දැන් තියෙනවා. ඊට කලින් රජ්ජුරුව හැම නගරයකම මේ සමන් දෑ සමන් වැව්වා. ඉද්ද වැව්වා. රජ්ජුරුව බසවක් කුලම වැවෙන් යන්ත්‍ර සූත්‍රවල උපකාරයෙන් වතුර රුවන්වැලි සෑයට ඉස්සා. ඉහලා උඩ ඉඳලා යම් ක්‍රමයකින් මල් ගැහුවා. දැන් මටත් කියන්න සිද්ධ වෙන යම් ක්‍රමයකින් කියලා. ඒක කොහොම කළාද කියලා හිතා ගන්න බෑ. අර මේ සඳුන් කල්කේ පිච්ච ගහලා තියෙනවා. එතකොට උඩ ඉඳලා ගැහුව තනි කර මේ මල් ඔටුන්නක් විදිහට රුවන්වැලි සෑය පෙනලා තියෙන්නේ. පින්වතුනි අර යන්ත්‍ර සූත්‍රයෙන් පින්නවාගේ අහසින් වතුර වැටෙන නිසා මල් පරවෙන්නේ සතියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ දැන් ටික ටික අර කල්කේ රුවන්වැලි සෑයෙන් බේරිලා ගිහිලා මළුවේ කකුලේ ගොප්පැටේ වැහෙනකල් මේ මේ තිබිලා මේ සඳුන් කල්ක තියෙනවා. රජ්ජුරු ඊළඟට මොකද්ද කළේ? ඒ මුළු මළුවේම මානෙල් මල් ගහලා තියෙනවා. මට හිතෙන් මැවිලා පේනවා ඔබත් මව ගන්න. රුවන්වැලි සෑ මළුවම නිල් පාට තියෙන්න ඇති. හැන්දෑවට මුකුලිත වෙනවා. උදේට විකසිත වෙනවා. සතියක් තිබිල තියෙනවා මල්. සෑමලුව හෝදනකොට වැලි මලුවට ගිහිල්ල පිරිල තියෙනවා අර කල්ක. ආයෙත් මානයල් ගහලා තියෙන වැලි මලුවේ. අහෝ පින්කම ඉවර වෙලා රජතුමාගේ බහණ්ඩාගාරයෙන් කරත්ත පිටින් මේ මුතු ගෙනලා තියෙනවා. මුතු ගෙනල්ල රුවන්වැලි සෑය උඩ ඉඳලා මුතු වලින් වහලා මුතු මාල වලින් වැහුවා. තුන මුතු කරඬුව. දැන් මේ බලන්න මේ කරඬුව මුතු වලින් එක එක විදිහට මේ කැටයන් කරලා තියෙන්නේ. දැන් මේ කරඬුව ටිකක්. රුවන්වැලි සෑයේ සම්පූර්ණයෙන් මුතු වලින් වැහුවා. මුතු වලින් වහලා ඒ මුතු ටික එකතු කරලා පිච්චුවා. පුච්චලා ඒ මුතු අලු වලින් තින්ත ගාලා තියෙනවා රුවන්වැලි සෑයේ. හුණු ගාලා තියෙනවා. කොහොම පූජාද? එහෙව් රජුරෝ වන්දනමාන කරන්න එක දවසක් මේ රාජසභාවේ වැඩක නිසා කෑම කනකොට මතක් වුණා මෙහෙම කෑම ටික අතට ගන්නකොටම රාජභෝජනේ රාජ මේ සේවකයන් අහනවා අපේ මුත්තණුවන් වන්දනා කළාද මොකද්ද මුත්තණුවන් කියන්නේ රුවන්වැලි ශාහිත් ඊට පස්සේ අනේ රජතුමනි නෑ ඊට පස්සේ දැන් වල රෑ 9ට 10ට රජුරු රුවන්වැලි ශාහිට යනවා කවුරුත් නෑ රජ්ජුරුව මල් වට්ටියක් අරන් වටේ යනකොට පිරිත් හඬක් එනවා. රජ්ජුරුව කිව්ව මේ ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා. ඉතින් කිසි සද්දයක් නැහැ. කිව්ව දොරටු හතරම වහන්න. දොරටු හතරම වැහලා රුවන්වැලි සෑය වටේ ගියා කිසි කෙනෙක් නැහැ. රජ්ජුරුව කල්පනා කළ එකත් එකටම සෑ ගර්භය තමයි මේ පිරිත් කියන්නේ. අපේ ආර්යයන් වහන්සේලා සෑ ගර්භයේ පිරිත් කියනවා නොදැක නම් මං මෙතනින් නැගිටින්නේ නැහැ කියලා සෑයේ මළුවේ දිගා වුණා. සක්කරයාගේ පණුපුල්ලාසනය වුණ වුණා. ඇයි අච්චර පින් කරපු කෙනෙක්ගේ අදහස් දැනෙන්නේ නැද්ද දෙවියන්ට? සක්‍ර දෙවියෝ ඉක්මනට සෑ ගර්භේ පහළ වෙලා ස්වාමීන් වහන්සේලාට ගිහුවා ස්වාමීනි දැන් ඔන්න සෑ එළියේ මළුවේ බාතික රජුරෝ මේ සෑ මළුවට එන්න ඕන කියලා ගර්භයට මේ මෙන්න මාරාන්තික උපවාසයක්. මොකද කරන්නේ? කිව්වා ඒ රජුරෝ සද්ධාවන්ත නිසා ගෙන්නගෙන ආවට කමන්නේ කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ නමක්ම සෑයෙන් එළියට ඇවිල්ලා රජ්ජුරුවන්ගේ අත අල්ලගෙන සෑගර්භය ඇතුට ගියා. ඔක්කොම පෙන්නවා. එළියට ආවා. රජ්ජුරුවන්ට පුදුම සතුටුයි. රජ්ජුරුව Taman දැකපු වලින් ටිකක් රාජ මාලිගාවේ මිදුලේ කැටයන් කළා. ඒ කැටයම් දැකලා දහස් ගණන් තරුණයෝ මහන වෙලා තියෙනවා. ඊට පස්සේ දවසක් ස්වාමීන් වහන්සේලා කිව්වා රජතුමනි ඔබ දැක්ක දේවල් අපිට කියන්න. අනුරාධපුරයේම හිටපු ස්වාමීන් වහන්සේලා ලෝවාමාපායට කැඳෙව්වා. රජ්ජුරු ආසනයක ඉඳගෙන රුවන්වැලි සෑය ඇතුලේ විස්තර කියනවා. දැන් ඔන්න උදේ පටන් ගත්තා. දවල් හැන්දෑ වුණා, පහවදා උදේ වුණා, පහවදා හවස වුණා. දැන් දවස් දෙකක් කියනවා. එක ස්වාමීන් වහන්සේ නම නැගිටලා කිව්වා, "රජතුමනි, තව ඉවර නැද්ද?" කිව්ව ස්වාමීනි මං දැක්ක දේවල් වලින් 10න් පංගුවක් ඔය කිව්වේ. රුවන්වැලි මහා සෑයේ කොච්චර වස්තුද හරි බුදුමයි එහෙව් රුවන්වැලි සෑය වඳිනකොට කොච්චර ආශිර්වාදයක් එනවද මේ මිනිස්සු නිතරම අර යකා වැහුණා මේ යකා වැහුණා පෙරේතයා වැහුණා කිය කිය ඉන්නවා ගෙදේටම වෙලා මල පෙරේතෝ වගේ ඉන්නවා මිසක් යන්නේ නැහැ මේ සෑයක්වත් වඳින්න නිතර සෑයක් වැඳලා බෝධින් වහන්සේ නමක් වැඳලා පිරිත් ඩිංගක් කියාගෙන ඉන්නවා නම් ඔය කිසි කරදරයක් නැහැ දෙදේට වෙලා ඔහේ ඉන්නවා ඊට පස්සේ හිත හරි බයයි බොලඳයි ඊළඟ කෙලෙස් බරිතයි ඉතින් අහක යන එනවා ඊට පස්සේ ඒ නිසා මේ හොඳම දේ මේ රුවන්වැලි සෑය ආනුභාවයෙන් පිහිට ගන්න එක ශ්‍රද්ධාවන්තයාට ඒ පිහිට තියෙනවා තියෙනවමයි හැබැයි රුවන්වැලි සෑය මළුවට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න ඕන ගිය ගමන්ම කලබල ඉන්නේ නැතුව ගිහිල්ලා හොඳට වන්දනා කරන්න බුදුගුණ කියන්න තේරෙන්නේ නැත්නම් නිකන් හරි වටේ ප්‍රදක්ෂිනා කරන්න. ඊට පස්සේ වෙන සාකච්ඡාවලට ගන්න එපා. මම දැන් ළඟදී රුවන්වැලි සෑයට ගියා. රුවන්වැලි සෑය ඉඳලා මං එනකොට ළමයි ටිකක් සාකච්ඡාව. එක ළමෙක් අහනවා ලෝහා මහපාය කියන්නේ මොකද්ද? අනිත් ළමයා මේක සීරියස්. ඒ ළමයාම කියනවා අනිත් ළමයා කියනවා ලෝකේ මහා අපාය. ඕන්න ඥානේ. ලෝහ මහා ප්‍රාසාදය ලෝවාමාපාය. ඕව මිනිස්සු කතා කරන්නේ. තව සමාරකයනවා අපේ මෙහෙම ගල් කොහොම ගෙනවද මන්දන්න අප්පා කියල ඕක ගැන කතා කර කර ගිහිල්ල එනකොට රුවන්ගනි සෑ වටේ ගිහිල් ඇවිල් අරදොරටුවෙන් පිට වෙනවා සෑය මොකක්ද දන්නේ. ඇත්තටම රුවන්ගනි සෑය වදිනායකින් සියයට තිහක් විතර ඉන්නවා රුවන්වැලිසෑය අභ්‍යන්තරය දන්නේ නැති. හොයන්න ඔය මං කිව්වේ ලක්ෂයෙන් පංගුවක් තරම් රුවන්වැලිසෑය. රුවන්වැලිසෑයට පූජාවක් කරලා තියෙන මහිතේ මහා දැලියාමාන රජුර වෙන්න ඕන රුවන්වැලිසෑය මල්ලුවේම පහන් පත්තු කරලා තියෙනවා. රුවන්වැලිසෑය මල්ලුවේම පහන් පත්තු කළා කියන්නේ පහන් කීයක්ද? රුවන්වැලිසෑයේ වට ප්‍රමාණයම තියෙනවා අඩි 900ටත් වැඩිය. කියන්නේ චෛත්‍ය වට ප්‍රමාණය අඩි 900ට වැඩිය තියෙනවා. සෑ මලුව කොච්චරද? මේ පහම් පූජාව කරන වෙලාවේ රහතන් වහන්සේලා පහම් පූජාවට ඇවිල්ලා හිටියා. මේ පහම් පූජාවට අකුල් හෙලන්න මාරයා සියලුම දෙනා පහම්පත්තු කරලා ඉවර වෙනකොට ආකාශයෙන් ගිනි වරුසාවක් එවලා තියෙනවා. ඒ වෙලාවේ එක රහතන් වහන්සේ නමක් අහස දිහා බලලා තියෙනවා. බලනකොට අහසින් ගිනි වරුසාවක් එනවා. ඒ ෂණයේ මේ මොහොතේම ඒ රහතන් වහන්සේ අහසේ පොළොවක් මැව්වා. ඒතර අර වැටෙන ඔක්කොම අහසේ පොළොවට වැටෙන්නේ. එහෙම පිංකම් කරලා තියෙන්නේ. හරි බුදුමයි. අද අපි පහන් පූජාවක් කළොත් මොන හරි පළතුරු පූජාවක් කළොත් රජවරු කරපු දේවල් එක්ක බලනකොට චිත්ත ප්‍රසාදේනේ බුදුවරු මේවා ලැබීමට සුදුසුයිනේ නිකන් ඔහේ කාලා බීලා මිනිසුත් එක්ක රණ්ඩු වෙවි නඩු හබ කිය කියා ඇදකුද කතා කර වෛරයෙන් ක්‍රෝධයෙන් අකුසල් එක මෙරිලා යන්න හිටපු මිනිසු නෙවෙයිද අපි මේ දැන් ධර්මයක් අහලා හිත සනසවාගෙන මේ රැය පහන් වෙන තුළු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ අනුභවය ගැන අහන්නේ අපේ හිතේ මේ ධර්මය නිසා ඇතිවෙච්ච සද්ධාවෙන් ඔබව මේ ඇහැරවල තියෙන්නේ ශ්‍රද්ධාවෙන් ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා පහක් ඇහැරිලා ඉන්නකොට පහක් නිදා ගන්නවා. මොකද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ඔන්න කවුරු හරි නිදිමතව නැතුව ඇහැරගෙන ඉන්නවා නම් මේවා යම් ප්‍රමාණයක පිහිටලා තියෙනවා. ඒ නිසා තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා එන්නේ ඇයි මේ පහ ඇහැරලා? එතකොට මේවා ටික ටික ටික අඩු වෙලා යනවනම් මේ පහ නැගිටිනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. දැන් නම් එන්නේ මොකද්ද? බරපතලෙනවා. ඔව්. ඒක නිින්ද යනවා වගේ දකිනවනම් මට පේන්නේ නැති වෙන්නේ හිමීට පොඩ්ඩක් අනින්න. නමුත් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනා කියන්නේ කවුරුත් මේ ධර්මය අහනවා. ඉතින් ඒ නිසා ඒ රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව ඊට පස්සේ තව තියෙනවා මේ රුවන්වැලි සෑයත් එක්කම 13 වහන්සේලා ගැන කියනකොට ওই මහා දැලියාමාන රජුරු මට මතක හැටියට කාන්තක සෑය රුමේ කොහෙද මිහින්තලේ අර ගලක් මුදුනේ තියෙන මහා සෑය ඒ සෑය බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කළා තමයි හදලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන්නේ ලංකාවේ මිහින්තලේ ඒ සෑය හදනකොට සෑයේ බරට පින්වතුනි කන්ද නා යනවා රාජතුමාට ඇවිල්ල කිව්වා සේවකයෝ ස්වාමිනී මේ කන්ද නා යනවා. ඒ රජතුමා ඇවිල්ල කන්ද පාමුල නිදාගෙන තියෙනවා මම් පස්වලින් යට වේවා සෑය හදන එක නතර කරන්න නෑ කියලා. පිංහතුනේ ඉදා නතර වුණ ගල් අදටත් නතර වෙලා. ඒ කන්ද ආයනාය ගිය නෑ කියනවා. රජ්ජුරන්ගේ සද්ධාව ශ්‍රද්ධාව බලයක් ශ්‍රද්ධාව කියන්නේ බලයක්. ඒ වගේ රජවරු මේ සම්පූර්ණයෙන් පින්කම් කරලා තියෙනවා කුසල් කරලා තියෙනවා. ඒ නිසා ඒ රුවන්වැලි මහා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් රත්නමාලී මහා සෑ රජුන්ට নমස්කාර වේවා. මේ අසිරිමත් ධාතු කතාවට එනකොට මම දැනන් හිටියෙත් නෑ මේ තරම් විචිත්‍රවත් කතාවකට එන්නේ කියලා. එතකොට මේ දවස්වල හරි අසිරිමත් ධාතු වන්දනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ 이르දීම වූ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න මුතියංගන මහසෑයේ. අපි අහලා තියෙන හැටියට බුදුරජාණන් වහන්සේ 이르දීම වූ එකම එක ධාතුන් වහන්සේ. බදුල්ලේ මුතියංගන මහසෑයේ. සෑය වන්දනා කළා දවස් දෙකක් පිරිස ධජ 84000ක් පූජා කරලා තිනවා. අදටත් බලන්න පුළුවන් මුළු මුතියංගනේ පන්සලම ආලෝකමත් කරලා තිබෙනවා. ඊයේ උදේ කිරිපිඬු පූජාව වෙලාවේ මේ සෑය රැස් විහිදුණා. දහස් සංඛ්‍යාත පිරිසක් බලා සිටියේදී ඊටාම සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ කිරිපිඬු පූජාව මෙහෙවුවේ. ඒ වගේ තමයි සූර්ය දිවි පුත්‍රයාගේ වන්දනාවත් ඒ වෙලාවෙම සිද්ධ වෙලා තිනවා දැකපු අය මේ අපට කතා කරලා කිව්වා. ඒ ගැන සඳහන් කරන්නට හේතුණි ස්වාමීනි මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය අදටත් සිදුවන වගට සාක්ෂියක් ලැබිලා තව දවසක්වත් ගත වුණේ නැහැ. ස්වාමීනි ඒ ගැන සඳහන් කළොත් ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය ගැන ඓතිහාසික විස්තරණය අපි කිව්වේ දන්ත ධාතුන් වහන්සේගේ. ධාතුන් වහන්සේලාගෙන් ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා කාරණා තුනකින්. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා තියෙනවා මේ ධාතුන් වහන්සේගේ මෙහෙම ප්‍රාතිහාරයක් වේවා කියලා. එකක් තමයි රුවන්වැලි සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් බුද්ධ ශ්‍රිය මැවෙන එක. ඊළඟට ওই වගේ ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධාතුන් වහන්සේ මෙතන පිහිටනවා. කොහෙන් හරි කැරකිලා එතෙන්ට එනවා. අන්න ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය. ඊළඟට රහතන් වහන්සේලාගේ අදිස්ථානයෙන් ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිස්ථානයෙන් ප්‍රාතිහාර්ය වෙනවා. දැන් ওই මහා කස්සප මහරහතන් වහන්සේ මේ එදා රුවන්වැලි සෑයේ රහතන් වහන්සේලා පහන් දල්වනවා නොනිමේවා කියලා අදටත් ඒ විදිහට තියෙනවනේ. අදටත් මල් ඒ විදිහට තියෙනවනේ. ඊළඟ මිනිසුන්ගේ හිතේ සද්ධාව ජනිත කරන්න රහතන් වහන්සේලා සෑයවල් වල ප්‍රාතිහාර්ය පාන්නට සලස්වනවා. ඊළඟ එක තමයි ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ සැදැහැසිත. අරක මේ මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය රහතන් වහන්සේලාගෙන දෙවිවරුන්ගේ උපකාරයෙන්. දෙවිවරු ප්‍රාතිහාරය පාවනවා. ඔය සූරිදිව පුත්‍රයාගේ নমස්කාරය. ඒ වගේ එකක්. දැන් අර ලලාට ධාතුන් වහන්සේගේ සමහරට ඔබට දැන් දැක ගන්න පුළුවන් වුණොත් ඔන්න රූපවාහිනියෙන් බලන අයට දැක ගන්න පුළුවන් වේවි. පසුගිය දවසේ මේ පසුගිය වෙසක් පෝය දවසේ රූමේ සේරුවාවිල වන්දනාව කරනකොට ඒ වන්දනාව හවස් කාලේ වෙනකොට අහකාසේ ඔන්න රූපවාහිනියෙන් දැන් පෙන්නනවා ඒක. ආකාසේ ලලාට ධාතුන් වහන්සේ මැවුණා. ආකාසේ ලලාට ධාතුන් වහන්සේ මැවිලා ඔබට අපි අවසානයේ පෙන්නන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහට මේ බුත් මේ දේහේ ආකාශය හැදුනා. ඒක තියෙනවා. ඒක ඔබට පස්සේ අපිට දකින්න සලස්වන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පහපු විදිහට මහසි තියෙනවා. මම නම් හිතන්නේ මේක දෙවියන්ගේ ප්‍රාතිහාරයක්. ඊළඟට චන්දිම දිව්‍ය පුත්‍රයා දැන් සේරුවිල ගොඩක් පිංකම් කරනකොට රාත්‍රී ආකාශයේ චන්ද්‍රයාගෙන් රශ්මි ධාරා වීදනවා කහ පාට නිල් පාටට එක එක මේ පියවර විදිහට. දැන් උණු රූපහානියෙන් පේන අයට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඉන්න විදිහට මේ ආකාශයේ තියෙනවා ඒ ඡායාව. එතන ඒ නිසා ඒ වගේ ප්‍රාතිහාර්ය දේවල් නොයේක් දේවල් අපි ඒක මේ ධාතුන් වහන්සේලාගේ මේ අපේ પરම්පරා කතාව අවසානයේදී අපි මේ පින්වතුන්ටත් පෙන්වන්නම්. ඔබ කාටත් දැක ගන්න පුළුවන්. ඇත්තට මේවා දකින්න ඕන දේවල්. ඊළඟට තමයි රුවන්වැලි සෑයෙන්, සෝමාවතියෙන්, කිරිවිහිරෙන් නොයෙක් ප්‍රාතිහාර්ය වෙනවා. ඒක දෙවි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් වෙන්න පුළුවන්, දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ ශ්‍රද්ධාවන්ත හිතේ ප්‍රාතිහාරයක් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ ශ්‍රද්ධාවන්ත ප්‍රාතිහාරයක් මං මේ කියන්න. අස්සිරිමත් මේ ධාතුන් වහන්සේලා ප්‍රාතිහාර මේ සේරුවිල්ල පුදුම ආශ්චර්ය සිද්ධ වෙන තැන. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා ඉන්න විදිහට ආකාශය හැදෙනවා. ඉස්සල්ලාම ලලාට ධාතුන් වහන්සේගේ හැඩරුව තමයි ආකාශය හැදුනේ. දිව්‍ය වර්ණයෙන් වලාකුළු වලින් හැදෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාප විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වෙසක් පෝය දවසේ කරපු වන්දනාව. ඉතින් පින්වතුනි දැන් බලන්න ඕන. දැන් තමන් බලන්න මේ සේරුවිල්ල තව වෙච්ච ප්‍රාතිහාරයක් කියනනම් එකක් තමයි කොටි කලබල කාලේ කොටි කලබල කාලේ මේ LTTI සේරුවිල්ලට මේ මේ කියන්නේ බෝම්බ ගහන්න එන සැරසෙද්දී පොළොවෙන් නාංගියෝ මතුවෙලා පන්නලා තියෙනවා ඒ ඒ කොච්චර බය වුණාද කියනවා නම් ඒ නාගයන්ට අතේ බෝම්බ තියෙනවා ටුවක්කු තියෙනවා කියලා අම අමතකයි කොටින්ඩ. ඒව දාලා දුවලා තියෙන අර නාගයෝ දැක්කට පස්සේ. ඊළඟට වෙච්ච සිද්ධියක් තමයි ඒ සීයා මහිතේ නම ජුවානිස් කියලා සේරුවෙල අදටත් ඉන්නවා සීයා. ඒ සීයා ওই 80 ගණන් වල කලබල කාලේ අල්ලගත්තා. අල්ලගෙන සේරුවෙල ඉස්සරහ අපිට කණුවක ගැට ගහලා කිව්ව උඹ එක එක මේ මේ මිනිසුන්ගේ සංවිධාන වලට සම්බන්ධයි නේද? අනේ නෑ මන් දන්නේ නෑ මොනවද දන්නේ නෑ. නෑ උඹ දන්නවා. කියලා කඩුවක් අරන් කඩුවේ තුඩෙන් මේ හැමේ පිටේ මස් කඩනවා. මස් කඩ කඩ කියනවා කියපන් ඇත්ත. අනේ මන් දන්නේ මන් දන්නේ කියනවා. ඊට පස්සේ කිව්වා මේක හරියන්නේ නැහැ මේක ටයර් එකකට දාන්න ඕන කියලා මේ එක්කෙකුට කිව්වා උඹ බලාගනින් කියලා තව එක් කට්ටියක් ඇව්ව ටයර් ගේන්න. අත් දෙකට මාංචු දාලා දන්වලෙන් ගැට ගහලා. සේරුවල සෑය පේනවා. ඇත්තරම මිනිස්සයා අහිංසක කෙනෙක් සදහැවත් කෙනෙක්. මෙයන් කියනවා සේරුවල සෑය දිහා බලලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බලන්න මම මේ නිස්කාරණේ මට වෙච්ච දේ. ඔබ වහන්සේ උදේ හවස කොච්චර සදහැ සිතින්ද මං වැන්දේ. දැන් දැන් මැරුණත් මගේ ජීවිතේ දුගතියකට යන්නේ නැහැ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේට ආදරෙන් සෙනෙහසෙන් මං වැන්දේ මගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා පපුවේ මේ පිපුණ නෙළුමක් වගේ. ඇත්තටම මේ වචනේ මිනිස්සයාගේ වචනයක්. දැන් අවුරුදු 80ක් 90ක් ඇති. මගේ හදවතේ තියෙනවා ශ්‍රද්ධාව පිපුණ නෙළුමක් වගේ. ඒ ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවා මේ නිස්කාරණේ මේ බලන්න මේ වරදකට අහු වෙලා කියලා හිතනකොටම පින්වතුනි මේ දන්වැල ටික ගැලවිලා. එහෙම. ඒ සීයා අදටත් එන්න ඕන සේරුවිලි ගිය වෙලාවක ජුවානිස් කියලා නම. ළඟ හිටපු මිනිසයා නිින්ද ගිහිල්ලා. මෙයා පැන්නා. ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොහොදයිනේ කැලේ එක කන්න කිසිම දෙයක් නැහැ. බඩගින්නේ දවස් ගාණක්. වටපිට බලන නියඟලක් පඳුරක් තිබිලා තියෙනවා. ඉතින් හිටියත් ඇති මට මොකද්ද මං ලලාට ධාතුන් වහන්සේට සදහැසිතෙන් මම මැරෙන්නේ කියලා නියඟල ගහ ගලවලා නියඟල ගහේ සියලුම අල කාලා. නියඟලල කෑවොත් මොකද වෙන්නේ? පින්වතුනි දවස් 3කින් මේ ඇස් අරිනකොට මෙයාට කාපු ඔක්කොම බඩ ගිහිල්ලා මිනිස්සයා ඉන්නවා. ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදය. ওই ශක්තිය කතාව. තව කොච්චර තියෙනවද? රත්නමාලි සෑරජුන්ගේ ඊළඟට මයියංගන සෑරජුන්ගේ ප්‍රාතිහාරය කතා. බොහෝ විට මේ ප්‍රාතිහාරය කතා බොහෝ දෙනෙක් තර්කානුකූලෝ සහ අද මේ විද්‍යාව කියලා කතා කරන නිසා මම කියන මේ දැක්කත් ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නේ යම් අරමුණක් උදෙසේ තමයි සදහැසිත වෙනස. ඒ නිසා අනේ සාදු කියලා සදහැසිතක් උපද්දවාගෙන ඒක එතනින් හමාර කරනවා. මේක අනිත් අයට කී කිය යන්න ගියාට පස්සේ අනිත් අයගෙන් මේ මොකද්ද ඒවට එක එක පෞකාර වචන පිට වෙනවා. දැන් කියමු මේ ප්‍රාතිහාර්ය නොදකිනා ඉන්නවා කියලා. ඔන්න මට ප්‍රාතිහාර්ය පේන්නේ නැහැ. අපි කියමු කවුරු හරි මෙතන කෙනෙක් ඉන්නවා ප්‍රාතිහාර්ය පේන්නේ නැහැ. එතකොට එයා මොකද්ද කරන්න ඕනේ? පින්වතුනි ප්‍රාතිහාර්ය පේන්නේ සැදැහැ නැති කෙනෙක් හිත පහදවන්නටත් උපන් සද්ධාව වඩා වර්ධනය වෙන්නත්. Tamanට ඒක පැහැදිලා නම් සෑය ගැන ධාතුන් අසල ගැන පැහැදිලා නම් දැන් මෙච්චර වෙලාවක් ධාතු කතාව කියනකොට බුදුරජාණන් වහන්සේගේ නිකලස් බවයි ආනුභවය නිසායි ධාතුන් වහන්සේලා වටින බවයි වඳිනකොට පිං රැස් වෙන බවයි ඉගෙන ගත්තේ. ප්‍රාතිහාර්යයක්ම පාන්න ඕනේද? ඒ නිසා ප්‍රාතිහාර්ය පිටිපස්සෙත් යන්න එපා. ගිහිල්ලා දැන් සේරුවිල ගිහිල්ලා ආස දිහා බලාගෙන ඉඳී සේරුවිල පේසවලල් උඩ ඉඳගෙන පෙනේවා පෙනේවා කියලා. ඕකන වෙන්නේ. සූර්ය දිව්‍ය රාජා නමස්කාර කරනවා කියනකොට සේරුවිල සෑයට හේත් වෙලා ඉරට වැඳගෙන ඉන්නවා. එහෙම වෙන්න ඕනේ අපි. දැන් ඒ සූර්ය දිව්‍ය රාජා වන්දනා කරනකොට අපි හිටියා අපිට නම් කල්පනා වුණේ අනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්නේ සූර්ය දිව්‍ය පුත්‍රයා එතුමාත් වන්දනා කරන සෑ රජුන් චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. එතුමත් වන්දනා කරනවා සෑ රජුන්. සූර්ය දිව්‍ය පුත්‍රයා චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සෑ රජාණන් වහන්සේලා කොච්චර ස්පර්ශ කරනවද කිරණෙන්. ඒ නිසා ඒ අන්ත ප්‍රාතිහාර්ය පානෝ දැකලා සතුටු වෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ප්‍රාතිහාර්ය ලලාට ධාතුන් වහන්සේගේ සම්පූර්ණ කතාව ප්‍රාතිහාර්යයක්. ඒ රහත් પરම්පරාවෙන් પરම්පරාවට ඇවිල්ලා ලලහට ධාතුන් වහන්සේ සේරුවිල්ල පිහිටලා ඒ සේරුවිල්ල සෑය රැකිලා අර අවුරුදු 28ක ස්වාමීන් වහන්සේ නමකට සෑය හදන්න හිතිලා ඊට පස්සේ ඒ සේරුවිල්ල પરම්පරාව දැන් ටික ටික මේ මේ වර්ධනය වෙලා සේරුවිල්ල සෑරජානන් වහන්සේ තුන් ලෝකෙම රන් වැටකින් පිදුම් ලැබූ සෑයක් බවට පත් වෙලා බුද්ධ රශ්මිදාන විහිදෙනවා වගේ සෑයේ වටේ දජපතාක විහිදිලා ලලාට ධාතුන් වහන්සේ නිසා තමයි මුළු ත්‍රිකුණා මලේම රැකෙන්නේ. වෙලාවකට පණිවිඩ එනවා ත්‍රිකුණා මලේ මුහුදු අයිනේ ප්‍රදේශයයට දැන් කුණාටුවක් එනවා අයින් එන්න. ඒක කාලේ කතා කරන එන්නේ නැහැ කියලා. මට නම් හිතෙන්නේ එන හැම එකම වැලකෙනවා ලලාට ධාතුන් වහන්සේ නිසා. කොහොම කොහොම හරි රැකෙනවා. ඒ නිසා පිංහතුනි ධාතුන් වහන්සේලා මෙතුවක්කල් විරාජමානෝ වැඩ සිටින එකමයි. ඒවාගේ මේ සෑරජාණන් වහන්සේලා ගරා වැටෙන්ට ගරා වැටෙන්ට හදලා කිරිසුදු පාටෙන් බබලලා සාදු නදදිදී වඳින පුදම එක වඳින පුදන එකම පින්වත් මහත්තය ප්‍රාතිහාරය. අපි ප්‍රාතිහාරයට මේ ධාතු විස්තරය කියනකොට මේ කං යොමාගෙන එළිවෙන කලහගෙන ඉන්නේ මේක ප්‍රාතිහාරයක්. මේ තමයි ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය. මම හිතන්නේ වෙනදා මේ වෙලාවට නිදා ගන්නවා. අද නිදා ගන්න අමතක වෙච්ච අය ගෙදරත් ඇති, රූපවාහිනිය ළඟ ඇති. ඒ තමයි ධාතුන් වහන්සේලාගේ අසිරිමත් බව. මේ අසිරිමත් බවත් හැමදාම පවතින්නේ නැහැ කියලායි ස්වාමීනි දැනෙන්නේ. මේ ධාතුන් වහන්සේලා පිරිනුවම් පානවා කියලා අපි අහලා තියෙනවා. අවසරයි ස්වාමීනි, ඒ ගැනත් දැනගන්න කැමතියි. පින්වත් මහත්මයා තියෙනවා කෙලේශ පරිණිරවාණ ස්කන්ධ පරිණිරවාණ ධාතු පරිණිරවාණ කියලා පරිණිරවාණ තුනක්. ඔක බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝපාදිශේෂ පරිණිරවාණ ධාතුවත් අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුවත් කියලා. බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳලා ඒ වජිරාසනයේදී සකල ක්ලේශයන් නැති කරලා දානවා. ආය හටගන්නෙම නැහැ. ඒකට කියනවා කිලේශ පරිණිර්වාණය. නැත්නම් සෝපාදිශේෂ පරිණිර්වාණ ධාතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙසක් පුම් පෝය දවසක විශාලා මහනුවර කුසයි කුසිනාරාවේ උපවර්තන ශාල වන උද්‍යානයේ ශාලග වෘක්ෂ දෙකක් ඇතුළත පිරිනිවන් පානවා පංච පංචස්කන්ධේ පරිණිර්වාණය එකගෙන ස්කන්ධ පරිනිර්වාණය කියලා. පාලියෙන් කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ඊළඟට ඊළඟ පරිනිර්වාණය තමයි ධාතු පරිනිර්වාණය. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ වචන ඉතුරු වෙලා ඉතුරු වෙලා කාලයක් ගිහිලා අවසාන බුද්ධ වචනක් කතා වෙනකල් මේ සෑරජානන් වහන්සේලා තුල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අවුරුදු 5000ක් කල් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ මුළු ලෝකෙම බුද්ධ ශාසනය ගැන කතා කරන්නේ නැතුව මිලේච්ඡ හිත් වලින්ම මිනිස්සු වාසය කරන කාලේ ඒ කාලෙට මහතේ ධාතුන් වහන්සේලා තිබීමෙන් ප්‍රයෝජනයක් නැහැ. වඳින්නේ නැහැ, පුදන්නේ නැහැ, සත්කාර කරන්නේ යම් අර්ථයක් උදෙසානම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ඒ අර්ථේ සඵල වෙන්නේ අන්න ඒ කාලෙට ධාතු පරිනිර්වාණය වෙනවා. කෙසේද මේ ධාතු පරිනිර්වාණය වෙන්නේ? සෑම සෑයකම සෑම කරඬුවකම තියෙන ධාතුන් වහන්සේලා ආකාශයට පැනලංගෙනවා. දැන් මේ උතුම් කරඬුන් වහන්සේ තුල ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ ධාතුන් වහන්සේ ආකාශයට පැනලංගෙනවා. ගටිකාර සෑය ධාතුන් වහන්සේලා ඉන්නවනම් ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැනන කිසිම හැංගිල්ලක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අබෑටයක් පමණ ධාතුන් වහන්සේලාත් ආකාශයට පැනනගෙනවා. ඒ සියලුම මේ ලංකා දරණ තලයේම තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයට එකතු වෙනවා. රුවන්වැලි සෑයේ මුතු පබළු වැලක් වගේ ආකාශේ ගානට රවුමට ධාතුන් වහන්සේලා පිහිටනවා. මොම් පියලි ප්‍රමාණේ ඊළඟට කඩසහල් ප්‍රමාණේ අබෑට ප්‍රමාණේ අකු ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේලා දෙනම ලලාට ධාතුන් වහන්සේ කේස ධාතුන් වහන්සේලා. දැන් කේස ධාතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා රන් දෙනේ දෙන විවෘත කරනකොටම එක සක්වලකට එක ලෝම ධාතුව ගානේ ධාතුන් වහන්සේලා අරන් ගියා. එක සක්වලකට එක කේශ ධාතුන් වහන්සේ ගානේ ධාතුන් වහන්සේලා අරන් ගියා. එක සක්වලකට එක දන්ත ධාතුන් වහන්සේ ගානේ දන්ත ධාතුන් වහන්සේලා 36 නමක් අරන් ගියා. එතකොට අපි මෙච්චර ධාතු කතාවක් ලංකාවේ මහත්මයා කතා කළාට සමහර ලෝක ධාතු වල මුළු ලෝක ධාතුවම වඳින්නේ එක කේස ධාතුන් වහන්සේ නමකට. කොච්චර මල් පූජා වෙනවා ඇතිද? කොච්චර රන් රිදී මුතු මැණික් පූජා වෙනවා ඇතිද? කොච්චර සාදු නාද ලැබෙනවා ඇතිද? අපේ ලංකාව කියන්නේ හිස හැරිච්ච පත්තර ගියොත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේක පුදුම රටක්. මේක තමයි මේ ධර්මද්වීපය. අද කාලේ පින්වන්තයන්ගේ පුණ්‍ය භූමිය. සදහැසිත ඉපදෙන්න ඕනේ පින කරගන්න. ඉතින් ඊට පස්සේ ඒ සෑම ලෝක ධාතුවකම තියෙන ධාතුන් වහන්සේලා එදාට එනවා. ඉතින් ඒ සියලුම මේ ඉරුවන්වැලි සෑයට ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා නාගදීපයට වඩිනවා. නාගදීපයට වඩිනවා නාගදීප සෑය දෙබෑ වෙලා මණික් පුටු උඩට මතුවෙනවා. ඒ ධාතුන් වහන්සේලා ඔක්කොම මැණික් පුටුවේ පිහිටනවා. පිහිටලා මැණික් පුටුවත් එක්කම දඹදිවට වඩිනවා බුද්ධ ගයාවට. එතකොට දඹදිව තිබ්බ ධාතුන් වහන්සේලා, දෙව්ලොව තිබ්බ ධාතුන් වහන්සේලා, බ්‍රහ්ම ලෝකවල තිබ්බ ධාතුන් වහන්සේලා, සකල ලෝකවල තිබ්බ ධාතුන් වහන්සේලා බුද්ධ ගයාවට වඩිනවා. ඒ සියලුම ධාතුන් වහන්සේලා අර සඳුන් මේ රං මැණික් පුටුව උඩ මැණික් ආසනයේ උඩ ලලාට ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ පිහිටිය තැන පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා අකු ධාතුන් වහන්සේලාත් පිහිටිය තැන පිහිටනවා. ඒ කුඩා කුඩා ධාතුන් වහන්සේලා ඒ තැන පිහිටලා බුද්ධ ශරීරේ හැදෙනවා. හැදිලා ඒ බුද්ධ ශරීරයෙන් සවනක් ගන්න බුදුරැස් සිහිදෙන්න පටන් ගන්නවා. යමා යමක මහ ප්‍රාතිහාර්ය පානවා. මහ පොළොව කම්පා වෙනවා. පොළොව සෙල වෙනවා. මේ පොළොව මහි කාන්තාව අඬනවා වැළපෙනවා. ඇයි ආය ධාතුන් වහන්සේලා නැහැ. කිසිම තැනක නැහැ. බුද්ධ රූප අතුරුදහන් වෙනවා. ජයසිරි මහ බෝධීන් වහන්සේලා අපවත් වෙනවා. ඊට පස්සේ ඒක කෝලාහල කරනවා සද්ධාව තියෙන දෙවිවරු. ඊළඟට දෙවිවරු අඬනවා වැළපෙනවා. ඒ බුදු සිරුරේ හිම දැවිලා ගිහිල්ලා කපුරු පිඩක් දැවුණ වගේ පිංවතුනේ පින්වත් මහත්තයා ධාතු කතාව එතනින් අවසන් වෙන. ආය ධාතුන් වහන්සේලා ගැන කතා කරන්න දෙන්නේ. ඒක තමයි ධාතු පරිනිර්වාණය. අහෝ දුකකී කියේද වාචකයකි. ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනවා කියන්නේ යලි බොහෝ පිරිසක් සසරට වැටෙනවා. සීලුම දෙනා සසරට වැටෙනවා. දුගතිය පිරෙනවා සුගතිය හිස් වෙනවා මේ ඛේදවාචකයේ අනාගතයේ සිදුවීමට නියමිතයි ධාතු කතාවේදී අපේ ගුරුන් වහන්සේත් විවිධ අණහරයන් පෑවා ධාතුන් වහන්සේලා පරිණිරවාණය කළාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ ගුරුන් වහන්සේ තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රීමත් උතුම් සුගත තතාගත ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව හෝරා ගණනාවක්ම මහා මේඝයකින් ඇදහැලෙන අමා වැස්සක්සේ වසින්නට සලස්වා සැදැහැතියන්ගේ චිත්ත සන්තානය පහන් සංවේගයෙන් සතප්පවා බුද්ධා ලම්බන ප්‍රීතිය උපද්දවා දෙව් මිනිසුන්ට ඥාති ප්‍රේතයින්ට සහලේ ඥාතීන්ට ආචරී උපජ්ජායනට සබ්‍රහ්මචාරීන්ට ගුරු දෙගුරුන්ටද භාතා භගිනී බන්ධූන්ටද සකල ජනහට උතුම් ධාතුන් වහන්සේලාගේ අනුහසින් යහපත වේවායි සෙතින් පතා මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයනුත් ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවායි සිතාගෙන චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය ස්වාමීනි දැන් පුණ්‍ය අනුමෝදනාවට කාලය. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිරිනොන් පෑවා. ඒක දැන් නෙවෙයි කතාවේදී. ධාතුන් වහන්සේලා පිරිනොම් පාන එතකල් ඉන්න හදන්න එපා. ඒවත් බලලා නේ ඇත්තටම ධාතුන් වහන්සේලා පිරිනොම් පෑවට පස්සේ කියන්නේ ඉතින් පිනක් මම කියන්නේ සියලු පින් අහිමි වෙනවානේ. සියලු පින් අහිමි වෙයි. ඒ සංඝයා වෙනකොට නෑ. ඒතකොට දන් දෙන්න බෑ. සිල් ගැන කතා කරන්නේ නොදැනගෙන හරි වඳින්න දෙයක් නෑ. නොදැනගෙනවත් වඳින්න දෙයක් නෑනේ. ඉතින් ඒ නිසා අපිට ලද ලද අවස්ථාවේ ওই ඇවිද ඇවිද ඉන්නේ නෑ දෑ ගෙවල් වල ඒව පොඩ පොඩ අඩු කරලා මේ සෑයක් වෙහෙරක් ළඟ බුදුන් වඳින්න. සසරෙන් නිදහස් වෙන්න පින් පුරා ගන්න. ඒ නිසා මම කල්පනා කළා මහත්තයා ධාතුන් වහන්සේලා මේ පින් අනුමෝදනාව කරන්න කලින් අපි ආයෙත් වඳිමු ධාතුන් වහන්සේලා කියලා. ද්‍රෝණටක් ධාතුන් වහන්සේලාට වන්දනා කරගනිමු. අපි මෙතුවක්කල් කතා කළ සියලුම ධාතුන් වහන්සේලාට හදපිරි নমස්කාරය වේවා සාදු හඬ නගලා කියන්න ද්‍රෝණට්ටකි බුදු සිරුරේ තිබෙන්නේ සත්ද්‍රෝණං දඹ දිව වැඩයින් ඉක්ද්‍රෝණං උත්තම මුනි දුන්නේ නාරාජවරු එක්දලදාවන් දෙවිඳුවන්දින්නේ ගන්ධාරේ වෙන කන්නමදින්නේ කලින්ගුපුරේ දලදා වැඩ ඉන්නේ නාරජු දලදාවන් නම මුනිධාතුන්ගේ තෙද පැතිරෙන්නේ මිහිතලයමයින් එකලු කරන්නේ හැමදෙන මුනේ ධාතුන් වැඳ ගන්නේ සියලු දෙනාට පින් සිදුවන්නේ දෙවුනානිරිඳුන් ධාතුපුදන්නේ නැනවන් උතුමන් ධාතුපුදන්නේ දෑත නලලේ බැඳ අපි නම දින්නේ සාදු සාදු අපි ධාතු ආදින්නේ කල්ප ගණනකිනි මුනිදුපන්නේ සම්බුදු යන නම ලොව පැතිරෙන්නේ සිත කය වචනය පහදාගන්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ පිංහතුනේ අප විසින් රැස් කළ සියලු පුුණ්‍ය ධර්මයන් නොයෙක් බ්‍රහ්ම රාජවරු මේ පින් අනුමෝදං වෙනවා. අපි මේ ගටීකාර මහසෑරජාණන් වහන්සේ වැඩඉන්න බිමේ තමයි මේ ධාතු අරණාව කතා කළේ. රත්නමාලි සෑරජුන්ගේ ධාතුවරණාව කතා කලානක් රැය පහන් කරන්න තිබුණා නමුත් අපි යොදාගත්ත කාලය අපිවත් දන්නේ නැතුව ගෙවිලා ගියා. රාත්‍රී 12ට අවසන් වෙන තිබු ධාතු වර්ණනාව දැන් රාත්‍රී 3යි අලුයම. දනුයි ඔබ ඔරලෝසු දැක්කේ. දෙවිවරු නාගයෝ බ්‍රහ්මයෝ අපි සියලු දෙනාට ආරාධනා කළා ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව අහන්න එන්න කියලා. ඒ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව නිතර ඇහෙන එකක් නෙවෙයි. මේ විස්තර කියවනකොට අපිට අපේ අපිට ගුරුහරුකම් වලින් මේ විස්තර ලැබෙනකොට ගුරුවරුන්ගෙන් මේ විස්තර අහන්න ලැබෙනකොට පුදුම හිතෙනවා අපිට. අපිට ඇත්තටම අපේ ගුරුවරු රුවන්වැලි සෑය වඳින්න අපිට ඉගැන්වුවේ නැත්තම් අපි රුවන්වැලි සෑය දන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ රුවන්වැලි සෑය කරපු රුවන්වැලි සෑ වන්දනාව තමයි අදටත් මේ ධාතු වර්ණාවක් දක්වද්දී ඇති වෙන්නේ. එදාමයි ධාතුන් වහන්සේලා ගැන අපිට පැහැදිලිව ඇති උනේ. ඒ නිසා දෙවිවරුන්ටත් මේක අහන්න ලැබෙන එක දුර්ලභයිද සුලභයිද? අතිශයින් දුර්ලභයි. සිටියානම් දෙවි කෙනෙක් නාගෙක් බ්‍රහ්මෙක් මේ මොහොත දක්වා සැලකිය යුතු ලෙස ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව අහන්න ලැබේ. සමහරට ස්වාමීන් වහන්සේලා පොත්පත් ගණනාවක් කියවලා එකතු කරගන්නා වූ මේ විස්තරේ ඔබට කෙටියෙන්ම ලැබෙනවා. ඒක ඔබට කොයිතරම් වාසනාවක්ද? පින්වත් දෙවිවරුනි, බ්‍රහ්මීනි, නාගයිනි ධාතුන් වහන්සේලා කෙරෙහි සිනහවන්තව ආරක්ෂා කරන සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙවිවරුනි නානා නම් ඇති නානා ගෝත්‍ර ඇති දෙවිවරුනි ඔබ සියලු දෙනාට පැමිණ සිටින පුණ්‍යානුමෝදනාව ඇසෙන දැනෙන මායුග සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ගෞතම බුදුසසුනේ දියුණුව පිණිස කටයුතු කරත්වා ශ්‍රාවක දරුවන් ආරක්ෂා කරත්වා ධාතුන් වහන්සේලාගේ අනුවසින් සියලු දෙනාට සැප වේවා ගටිකාර සෑරජුම් ප්‍රධාන මේ උතුම් මන්දිරයේ කටයුතු අවසංව ගෞතුම් බුද්ධ ශාසනයට පූජා කරන්නට උපකාර සැලසේවා. ඒවාගේම දෙවියන් බඹුන්නාගයන් මේ පින් අනුමෝදන් වී ගෞතුම බුදු සසුනේ ධාතු පරිනිර්වාණයට කලින් මේ ගෞතුම බුදු සසුනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කොට ඔබද ධාතුන් වහන්සේ නමක් බවට පත්වේවා. සියලු දෙවියෝ ප්‍රාර්ථනය බෝධියකින් චතුරාර්ය සත්‍යය ධරමය අවබෝධ කර ගනිත්වා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සද්ද සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශ්‍රාවකං සා ඒ වගේම අපි නමින් මිය පරලොව ගිය සියලු ඥාන්තයන්ට අනුමෝදන් වේවා. ඒ වගේ විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරන අපේ අපවත් වී වදාළ කුසල චිත්ත ස්වාමීන් වහන්සේ ඒ වගේම මහා මෙුණාවේ අපවත් වුණ සියලු සුමිත්තේ ස්වාමීන් වහන්සේ චන්දිම ස්වාමීන් වහන්සේ ධර්මපාල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම පින් අනුමෝදන් කරන අපේ අවසරයි මහෝපාද්‍යය දඹගස්ථාරයේ සී සුමේදංකර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ධාතුන් වහන්සේලාගේ ඒ සෑරජානන් වහන්සේලා ආරම්භ කරන්න වෙහෙස මහන්සි වෙලා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ධාතුන් වහන්සේලා රැකීමේ විහෙර විහාර රැකලා චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළා මැරිලා ගිය මිනිස්සු ඉන්නවා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා පරලෝ වශයෙන් සැපවත් වේවා සැපවත් වේවා සසර දුකින් අත් මිදේවා සා සා ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නංගෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම රැස් කර ගන්නට යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වේවා අපිට මේ ධාතුන් වහන්සේලා ගැන කියන්න අහන්න අපි තුල යම් ශ්‍රද්ධාවක් ඇති කළේ අපගේ පරම පූජනය ගුරු දේවොත්තුවම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ලොකුසහන්සේ නොහිටියානම් අපේ කටින් ඔය වගේ වචනයෙන් නෑ. ඒවගේ ඔබ මේ වගේ ධර්මයක් අහන්නෙත් නෑ. අපිට අහිංසකව මේ ධාතුන් වහන්සේලාගේ විස්තරය අහලා දැකලා බලලා වන්දනා කරගන්න මේ සියලු පරිසරයේ හැදුවේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. දැන් ඒ ගුරුදේවෝත්තමයන් වහන්සේ නිසා ওই දා සෑයවල් ගැන විස්තර කරනකොට අපි අතින් සෑයවල් හැදෙන පරිසරයක් හැදුවා. ඔය කියන ධාතුන් වහන්සේලා මේ තමන්ගේ දයතට ඇරන් සියසින් බලන්න පරිසරයක් හැදුවා. සැදැහැ සිතින් ධාතුන් වහන්සේලාට වඳින පරිසරයක් හැදවා. ධාතුන ඔය මං ධාතුන් වහන්සේලාය ගුණ කියලා කවි කිව්වේ ඒ ගුරු දේවෝත්තමයන් වහන්සේ හදපු කවිනේ. අපිට දැන් ඕන තරම් වඳින්න පුළුවන්. දැන් රුවන්වැලි සෑයේ වන්දනා කවි ටික ගත්තොත් හෙට දවල් වෙනකල් කවි කියන්න පුළුවන්. ඕනම කෙනෙකුට සැදැහැසිතක් හටගන්න මඟ පෑදුවා. උත්තමයන් වහන්සේගේ ගුණ සිහි කරනවා. පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා සියලු ධාතුන් වහන්සේලාගේ අනුහසින් රැකවරණය ආරක්ෂා වේවා සාසනික කටයුතු සඳහා උපකාර සැලසේවා අපේ මහෝපාද්‍යයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ වගේම අද මේ ධර්ම දේශනා වැඩසටහනේ මේ වාගේ රැය පහන් වනතුරු වැඩසටහනක් කරන්න ඕන කියලා අදහස ඉදිරි මේ ඇති වුණේ අපේ පින්වත් ඥානවිජේ ස්වාමීන් වහන්සේගේ. ඉතින් ඥානවිජේ ස්වාමීන් වහන්සේ නිසා රහතන් වහන්සේලාගේ මන්දිරයකදී රහතන් වහන්සේලා පවා වැඳුම් පිදුම් කළ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව අහන්න ලැබෙනවා. සුධර්මා දිව්‍ය සභාවක් වගේ. සුධර්මා දිව්‍ය සභාවක් වගේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. සබ්‍රහ්මචාරී සංගරුවනට පින් අනුමෝදන් වේවා. ස්වාමීන් වහන්සේලා ගොඩක් උදව් උපකාර කළා. සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වී ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ඒවාගේම විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා සද්ධහ මාධ්‍ය ජාලයේ සියලු දෙනාට ඒවාගේම අපේ පොතුයි ගුරුන් වහන්සේ බොහෝ මහන්සේලා අපිට වචනයෙන් කියල විස්තර කරන්න අමාරු ගොඩක් දේවල් පොතේ ගුරුන් වහන්සේ කෙටි කරලා කිව්වා. පොතේ ගුරුන් වහන්සේ අපිට විවේකයක් දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවැත්මට එතුමා දායක වුණා. ඊළඟට අපිව මේ මේ කටයුත්තේදී නිවේදක මහත්මයා සියලු දෙනා මේ අතන්ට ගිලම්පස දීලා සියලු දෙනා පින් කරගත්තා. ඔබට ධාතුන් වහන්සේලා වඳින දහම් පොත් පිංචක් ඕස්ට්‍රේලියාවේ සිටින නන්දිය මහත්මයා තමන්ගේ ශ්‍රවණාබාධයෙන් පෙළෙන මේ චූටි පුතාට මේ පින් පිණිස ඇත්තටම ආශිර්වාදයක්. මොකද එතුමාගේ ධර්මය අහන්න මේ දහම් පොත් පිංචකින් ධර්ම දානයක් දෙන්න කියලා මට කතා කළා. ওই පොත් පිංචි තව දහම් කරුණෝ මේ පොත් වලින් කවි එකතු කරලා අපි මේ දිනු කරලා පොත් පිංචක් හදලා දෙන්න අදහස තියෙනවා. ඉතින් ඒ දරුවට ශ්‍රවණාබාධේ දුදුරු වීම පිණිස ඇත්තටම බොහෝ දෙනෙකුට මේ පැය පහකටත් වැඩිය ධර්මයේ කතා කරලා අහලා ඊළඟට මං ධර්මයේ කතා කරපු එක, මේ අත්තු ධර්මයේ අහපු එක, ඒ පින ඒ දරුවට ඒ කාන්තෙන් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. සියලු බාධක වදුරු දුරු වෙලා ශ්‍රවණ ආබාධේ දුරු වෙලා ශ්‍රවණය ලැබේවා. ධර්මයේම ශ්‍රවණය වේවා. ඒ වගේ මේ පින්වතුන් සුවසේ ධර්මය ඇහුවා. ඉතින් මේ වෙනකොට කවුරුත් නිදි බවක් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සැදැහැසිත උපදුනොත් තමයි එහෙම වෙන්නේ. ඇයි පහක් නිදා ගන්නකොට පහක් ඇහැරෙනවා. ඒ කියන්නේ සද්ධාය, වීරිය, සති, සමාධි, ප්‍රඥා නිදාගෙන නම් ඇහැරලා ඉන්නවා කාම ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ. නිදිමත ඇහැරලා, නිදිමත ඇහැරලා කියන්නේ නිදාගෙන. උද්දච්ච කුච්ච විචිකිච්ඡා. දැන් ඔබට මේ පහෙන් බැටකන් නැත්තම් පහක් ඇහැරලා ඉන්නවා. කවුද? සද්ධා සද්ධා විරිය සති සමා පින්වතුනි දැන් ඔබ මැරුණොත් කොහෙද උපදින්නේ ඒකයි ඉතින් ඒ නිසා ඒ ධර්මය අහලා රැස් කරගත්ත පින අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් අනුමෝදන් වේවා ඒ වගේම මේ ධාතුන් වහන්සේලා ගැන පොතපත ලියූ උතුමන්ට පින් අනුමෝදන් වේවා පැරණි ගාථාවලින් ධාතුන් වහන්සේලා වැඳලා උරුම කරපු ඇත්තන්න පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නොවේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලාගේ අනුහසින් සියලු යහපත වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින ඒකාන්තෙම උපකාර වෙත්වා සාදු සාදු අපි ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව කතා කරද්දී උතුම් වූ බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට උතුම් ධාතුන් වහන්සේලාට වචනයකින් හෝ හැසිරීමකින් හෝ සිතිවිල්ලකින් හෝ අනාදිමත් සසරේ පටන් මේ මොහොත දක්වා දෝෂයක් අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකාන්තයෙන් සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමි බන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතන් අච්චයංකමමි සංග පුඥ්ඥකෙතන් අනුත්තර සාදු සාදු පිංහතුනි මේ වැඩසටහන ආරම්භ කළේ අපි පොතේ ගුරුන් වහන්සේවා එතුමාටම අපි වැඩසටහන අවසං කරන්න බාර දෙමනේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ සිරිගටිකාර මහා සෑරජුන්ගේ වස්සාන මහා මේඝ සද්ධර්ම වර්ෂාවේ ධාතු කතා වර්ෂාව ඇදහැලි අවසන් වන්නට කල්යල් එළඹියේ දීර්ඝ සද්ධර්ම වර්ෂාවක් නිමාවට පත්වන වගයි. ධර්මාසනයට වැඩම කළ පින්නොත් ස්වාමින් වහන්සේද නිදුක් නිරෝගී චිරජීවනයේ ලබත්වා ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා සාදු සාදු සාදු ශ්‍රද්ධා රූපවාහිනිය ඒ සමගින් සජීවීවගෙන මහා මේඝ සද්ධර්ම වර්ෂාවේ වැඩසටහන මෙසේ නිමාවට පත්වෙනවා නමෝ බුද්ධාය. Thank you.